හැමදෙනාම පිළිගන්නවා දවසේදී සතිය ඉරිදා දිනයන්හි ඕස්ට්‍රේලියා වේලාවෙන් ඉරිදා සිඩ්නි වේලාවෙන් 10ට කරන උදේ 10ට පවත්වන වැඩසටහනට ඉතින් අද දවසේ අපිට බොහොම ටික දිනක කල්යනා මිත්‍රයෝ එකතු වෙලා ඉන්නේ ගෞරවයෙන් චන්දන මහත්තයා ජපානයෙන් ශ්‍රීමති මහත්මිය සෝමදාස මහත්මියත් එංගලන්තෙන් කුමුද මහත්මිය මම හිතන්නේ USA වලින් ජයන්ත මහත්තයා මේ දවස්වල ලංකාවට ගිහිල්ලා මල්ලිකා මහත්මිය ඕස්ට්‍රේලියාවෙන් ඒ වගේම අපේ ගෞරවනීය මහින්ද ස්වාමීන් වහන්සේ ඇමරිකාවෙන් සම්බන්ධලා ඉන්නවා. අද උන්වහන්සේගෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න තමයි අපි කල්පනා කරන්නේ. ඉතින් ඊටාත්ම වාසනාවක් උන්වහන්සේ සම්බන්ධ කරගන්න ලැබීම පිළිබඳව ස්වාමීන් වහන්සේට මම කෙටියෙන් මතක් කළා අපි පසුගිය දවස්වල සාකච්ඡා කරේ කාරණාවන් ගැන යන්තම් තම කෙටියෙන් මම නැවතත් එහෙනම් අද සාකච්ඡාවට ආරම්භයක් ගන්නවා ඔබ හැමදෙනාම උදව් කරන්න අපිට අද සාකච්ඡාව කරන්න මේ සාකච්ඡාව කෙටියට කරන්නම් වාලි කරන්නට වඩා මට නොතේරෙන දේවල් අහලා වගේ පටන් ගමු එතකොට මේ උන්වහන්සේගෙන් අපිට උදව්වක් ගන්න පුළුවන් මේ ඒ වගේම සාකච්ඡාවක් කරන්නම් වාඩි කරන්න හරි මේ ඔබ තුමන්ලාගේ පැමිණීම ඉතාම අගය කරනවා මම මොකද එහෙම කට්ටිය නොපෙන්නකොට වැඩසටහන් කරන්න බැරි තත්ත්වයක් තියෙන නිසා ඒක ඒක ඉදිරි හරි මේකෙන් වැඩසටහනේ ප්‍රයෝජනයක් ගන්න ඉන්න හැට පාඩුවක් වෙන වැඩසටහන් අතර උනොත් ඒ නිසා මේ අනිත්‍ය ගැන හිතලා හරි කමන්නේ සම්බන්ධනයක් ගැන මම ඉතාලම අගය කරනවා විශේෂයෙන්ම ජයන්ත මහත්තයා ලංකාවට ගිහිල්ලත් දැන් උදේ පාන්දර වැඩසටහනට පැමිණියා ඒ වැඩසටහනට අනුග්‍රහයක් ඇදිට ඒක බොහොම අගය කරනවා හොඳයි එහෙමනම් අපි අද සාකච්ඡාට යමු අපි පසුගිය සතිවල සාකච්ඡා කළා මේ සංඥා විපල්ලාසයන් පිළිබඳව අපි රූපය ගැන කතා කරා සුබ දේ සුබයි කියලා ගන්නව ගැන සුඛ අදුක් දුක දේ සුඛයි කියලා ගන්න දේවා ගැන අනාත්ම දේ ආත්ම කියලා ගන්නවා කියලා ඒ වගේම මේ අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා ගන්නා ස්වરૂපය ගැන අපි ගැඹුරෙන් හුඟක් දේවල් කතා කරා ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් කතා කරා ඒ කතා ගන්න බව ගැන අපිට කිසි සැකයක් නැහැ. ඒ ගැනීමම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ ඒ ඒ විදිහට සංඥා විපල්ලාස කරගෙන ගැනීමමයි අවිද්‍යාව කියලා කියන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඒ අතුරු අපි අද හිතුවා ඇයි මේ මෙවන් දෙයක් සත්වයා තුළ වෙන්නේ. අපි එකිනෙකා තුළ මේ වරදක් හැටියට නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ පු탁ජනෙක් හැටියට මේ මිනිස්සෙක් හැටියට ඉපදුනා නම් කරන ක්‍රියාදාමයනේ. ඒ ක්‍රියාදාමය තුළ මේ මට මට පේනවනේ මම මේ කොච්චර බන දන්නවා කොච්චර මේ කතා කරනවා කරා වුණාට මම ඊයේ කර දේවල් මේ මොහොතේ කර දේවල් මේ හැම තත්ත්වෙදිම මගේ මනස වැඩ කරන විදිය බලනකොට මට පේනවනේ මම මේ මේ ක්‍රියාදාමයක නිරත වෙලා ඉන්නවා කන්ටිනියස්ලි දිගින් දිගටම මේ ක්‍රියාදාම මම නිරත වෙනවනේ ඒ නිරත වෙන්නේම කොච්චර බුදුහාමුදුරුවෝ කිව්වත් මේක අනිත්‍යයි කියලා කොච්චර මම පොතපත කියලා දැනගත්තත් ඒ දැනගත් දේ කොච්චර මම කතා කර කර මිනිස්සුන්ට මේ විදිහට කිව්වත් බණ හැටියට කියනවා සමහරවිට නැත්නම් ඩිස්කස් කරනවා ඒ කිව්වත් මේ තාම මේක මේ තාම මම මේ දේ ගාහණය කරගෙන නැහැ කියලා හිතෙනවා ගාහණය කරගෙන නැහැ ඒ නොගන්න සම්පූර්ණ වශයෙන් කිසියම් හෝ චෛතසික ස්වરૂපයක් තථාගතයන් වහන්සේ මේව අඳුරගෙන අපිට දේශනා කරලා තියෙනවා කොතැන් යම් තැන්වල ස්වરૂපයක් උදව් උපකාර වෙනවා කියන දේ දැනෙනවා මෙන්න මේ ස්වરૂපයන් මොනවාද අඳුනාගත යුතු මොනවාද කියන කාරණාවට තමයි අපිට එළඹෙන්න ඕනේ ඉතින් ඒ මම බලාපොරොත්තු වෙන තැනින්ම හිතෙන් මේකට අවතීර්ණ වෙන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ අපි සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා වලට කලින් සම්බන්ධ නොවිච්ච නිසා එසේ නමුත් මම ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට මේ මේ ඔබ වහන්සේට මේ මගේ ප්‍රශ්නේ තේරුම් ගත්ත විදිහට යමක් එකතු කරන්න අනිත් කල්යාණ මිත්‍රන්ට දිනුත් ඉල්ලා සිටිනවා උන්වහන්සේ අපි සමග දෙකටම සම්බන්ධ නොවිච්ච නිසා බලාව සම්බන්ධ වෙන අය කිසියම් ඉහළ මට්ටමකට එකතු විඳක් එකපාර බලාපොරොත්තු වුණාට ඒ නොවෙන්න තිල තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉඳලා අපි උන්වහන්සේට ක්‍රමක්‍රමයෙන් අවබෝධයක් දෙමු අපි මොන මට්ටමකටද ගෙනියන්නේ සාකච්ඡාව කියලා. ගෞරවනීය සාරණාංශ ඔබ වහන්සේට යොමු වෙනවා සාරණාංශ මේ වාසි කොහොමද මට ඒ පිළිබඳව උපකාරයක් කරන්නේ පොඩ්ඩක් කිටින් කියන දායක මේ මාතෘකාව ගැන අදහස් කළ දෙය ගැන කරුණා කරලා. හොඳයි ස්වාමීන් වහන්සේ. කෙටියෙන් කියන්න අපි හැමදෙර කමන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ අපි මේ සාකච්ඡාව තුළ අපි ඇත්තටම මේ මේ ධර්මයේ ගැඹුරු තැන් හොයාගෙන යන්න හදන පිරිසක් හැටියට තමයි මම දකින්නේ ඉන්න සම්බන්ධන සියලු දෙනා ලෝකේ විවිධ රටවල කට්ටිය. ඉතින් එකතු වෙන කීප දෙනා. ඉතින් අපි ගැඹුරු තැනක් හොයාගෙන යන්න කියලා අදහස් කරන්නේ ඇත්තටම මේ ශ්‍රොතමේ වශයෙන් දැනුමක් ගැනීමට වඩා ඒ දැනුම බොහෝ අයට තියෙනවා දැන්. වුරුදු ගණනාවක් මේ උත්සාහය දෙනින්දා මේ මේක ඇත්තටම මේ ප්‍රායෝගිකව තම තමන් තුළ මේ දේ අඳුනාගෙන ඒ තුලින් තමන් අර අන්ධ පෘථග්ජන භාවයෙන් මිදෙන්න උත්සාහ කරන පිරිසක්. එතකොට ඒ ක්‍රියාදාමයේ තුල අපි පසුගිය දවස්වල මේ රූපේ යන්න කුමක්ද කියන ගැන කතා කරලා රූපේ කියන දේ ඇත්තටම අපි රූපයක් විදිහට ගන්නේ මේ මේ මොනවද කියන දේ කතා කරා. ඒකෙන් අපි නික්මෙලා අපි එහෙම ගන්නෙම අවිද්‍යාව නිසා කියන දේ තේරුම් අරගෙන අවිද්‍යාවේ ඇති ලක්ෂණ ගැන කතා කරා. ඒ අත ඒකේ ප්‍රධාන වශයෙන් අපි කතා කරා සංඥා විපල්ලාස 12ක් හේතුවෙන් තමයි මේ අවිද්‍යාව වෙන්නේ කියලා. ඒ අනුව අපි අසුබ දේ සුබයි කියලා ගන්නවා, දුක්ඛම දේ දුක දේ සුඛයි කියලා, අනාත්ම දේ ආත්ම කියලා, අනිත්‍ය දේ නිට්ටයයි කියලා වශයෙන් දීර්ඝ වශයෙන් කතා කරන සාකච්ඡා ගණනාවක්. ඒක අනිත්‍ය දේ නිට්ටයයි කියලා කතා කරපු තැනදී අපි ඊට පස්සේ කතා කරා මේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න කිසියම් හේතු වන්නා වූ චෛතසික ස්වરૂපයන් තියෙනවනේ. ඒවා අපි අඳුනා ගමු කියලා. ඉතින් අද එතන තමයි ඉන්නේ. අද අපි උත්සාහ ගන්න වැඩිපුරම මේ යම්කිසි දෙයක් අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න ස්වරූපයක් මා තුළ තියෙනවා. කොතරම් ධර්ම දැනගෙන කතා බහ කළා වුණත් ඒම වෙන්නේ මගේ සිත තුළ කිසියම් ප්‍රත්‍යයන් ස්වරූපයක් තියෙනවා. චිත්තක්ලේශයන් ස්වරූපයක්. ඒවා අඳුරා ගන්න උත්සාහයක යෙදමු. මොනවද මේ යම්කිසි කෙනෙක් ඕනෑම සත්වෙක්. එයා සිරුරක් දාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්, සිරුරක් නොදාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. වන જાතියක වෙන්න පුළුවන් බුද්ධාගමේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මේ සත්ත්ව භූතේ භූතේ හැටියට මතුවෙච්ච මේ පුද්ගලයා තුල යමක් ඒ විදිහට කිරීම සඳහා ඒ සත්‍යය තුල කුමක් හෝ ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් උපකාර වෙනවා නම් ඒවා මොනවද කියන කාරණාව තේරුම් ගන්න තමයි ස්වයන්වස උත්සාහ කරන්නේ. අද තේරුවන් සරණයි. දැන් ඇත්තෙන්ම දැන් අපි හිතමු ප්‍රායෝගිකව බලනකොට අපි යම් දේවල් හිතනවා යම් දේවල් කියනවා යම් දේවල් කරනවා මේ ක්‍රියාමාර්ග තුනක් නේ සිතීම වචන පාවිච්චි කිරීම සහ මේ කායික කරන දේවල් සිදු කිරීම දැන් මේ අතරදී අපි හිතමු අපි යම් දෙයක් සම්බන්ධයෙන් අපිට අමනාපයක් තරහක් ඇති වෙනයි කියලා දැන් ඒ තරහ ඇති වුණාම දැන් යම්කිසි පුද්ගලෙක් කියන පුද්ගලෙක් සිද්ධියක් ගැන තරහක් ඇති වෙනවා කියන පුද්ගලෙක්ගේ යම්කිසි ක්‍රියාවක් ගැන එතකොට ඒ ක්‍රියාවම අපි ගන්නවා මේ ක්‍රියාව විතරක් නෙවෙයි ඒ පුද්ගලයාම මේ තරහකාරයෙක් හැටියට ගන්න. ක්‍රියාව විතරක් නෙවෙයි ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාම ගන්නවා. එතකොට මේ පුද්ගලයා ගන්නකොට අපි ඒ ක්‍රියාව ගන්නෙ ස්ථිර විදිහට, නිත්‍ය විදිහට, ඒක පුද්ගලයා ගන්නෙ නිත්‍ය විදිහට. ඒකම අපතුල ඇතිවෙන ද්වේෂය තියෙනවා නම් තරහ තියෙනවා නම් ඒ තරහත් අපි ඒ වෙලාවෙදි දකින්නේ නිත්‍ය දෙයක් හැටියට. එහෙම නේද සමාජය? අපි එතෙන්දී මේ මොහොතේදී ඒ ක්‍රියාත්මක වෙන වෙලාවෙදී අපිට කිසිසේත්ම හිතන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ මේ සිද්ධිය මේ පුද්ගලයා සහ මේ මගේ තුල පිට තුල ඇති වෙන තරහ කියන ඒවා අනිත්‍ය දේවල් බව. පැහැදිලිද ඒක මහිතයි. එහෙමයි ස්වාමීනි එහෙමයි. දැන් ඒ වෙලාවෙදී ඒක අනිවාර්යෙන් අපි හිතමු ඒ අපේ තරහට සම් තරහ කියන සිද්ධියට අපේ සිය තුළ ඇති වෙන තරහ කියන තත්වයට සම්බන්ධ කුමන හෝ දේවල් තියෙනවා කුමන හෝ උපකරණ හැටියට අප හිත තුළම ඇති වෙන තරහම පවා මේ අපි දකින්නේ දැන් තරහ මගින් අපි පාලනය කරනවා දැන් අපි අප අපයි සාමාන්‍යයෙන් සිතුවිලි පාලනය කරන්නේ සිතුවිලි ආශ්‍රිතව සිදු වෙන වචන හෝ ක්‍රියාවන් පාලනය කරන්නේ ඒත් දැන් මෙතන තරහ තමයි ආලක්ෂය වෙන්නේ නැත්නම් මේ අප තුළ ක්‍රියාකාරී අපව ක්‍රියාත්මක කරන මූල මූල මූලාශ්‍රය නැත්නම් මූලික කටයුතු කාර්ය වන්මූලික තත්ත්වය සහ බලවේගය වන්නේ ඒ තරහමයි. එතකොට ඒ වෙලාවේදී අපි දකින්නේ ඒ තරහ කියන ස්වરૂපය නිත්‍ය දෙයක් හැටියට. ඉස්සෙත් අපිට පුළුවන් කමක් නැහැනේ ඒකේ තරහ ඇති වෙන වෙලාවේදී ඒක අනිත්‍ය දෙයක් බව දකින්න. අපි මේ සියලුම දේවල් ඒ වෙලාවේදී දැකලා තියෙන්නේ මිත්‍ය විදිහට. දැන් මේ වෙලාවල් වලදී කිනක තරහ සම්බන්ධ හෝ ඒ තරහට බාධන වූ පුද්ගල සම්බන්ධ හෝ නැත්නම් ඒ පුද්ගලගේ ක්‍රියාව සම්බන්ධ හෝ ඉත ඇතිවෙන්නේ අපසිදුර ඇතිවෙන්නේ සිටි විලි එකිනෙකක් ඒ සිටිවිලි එකිනෙකක් සිටිවිල්ල පමණක් කියන අදහස ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊටාම මේ අවධානයෙන් කල්පනා කරලා අවබෝධයෙන් ඉතර හිතලා අන්න එතකොට ඒ හිතවිලි එකිනෙක අනිත්‍යයි. හිතවිල්ලක් එනවා යනවා. එතකොට මේ හිතවිල්ල පසුපසේ හිතවිල්ලට සම්බන්ධ ක්‍රියාදාමයක් හැටියට අපි ඒ තමන්ගේ අනාත්මය තමන්ගේ ස්ථාවර බව නැත්නම් තමන්ගේ ස්ථිර බව ඇති කර ගැනීම අවශ්‍යනවද තත්ත්වයට අපි ගොදුරු වෙන්නේ. ඒ නිසා එකිනෙකක් සිතිවිලි මගින් අපි මෙහෙය වෙද්දී මේ සිතිවිලි එනවා යනවා ඇයි මේ සිතිවිලි වලට මේ තරම් වසඟ වෙන්නේ ඇයි මේ සිතිවිලි අපි මගේ කියලා පිළිගන්නේ ඒ වගේම අපි ඒවට බලයක් දෙන්නේ එතකොට ඒ අවාසනාවන තත්ත්වය නිසා මේ අපිට සිද්ධ වෙනවා මේ මාත අනා අස්තිර බව වගේම අනාත්මය හා සම්බන්ධ අදහස් ඇති කර ගැනීමට මේ අපිට අපහසුකට ඒ දෙක ඇති කරගන්න පුළුවන් නම් දැන් මේ තරහ ආමුත්‍රින් මට අයිති එකක් නෙවෙයි මාසෙක ඇති වෙන ඒ වගේම තරහ සම්බන්ධ සිටිවිලි එකිනෙක අස්තිරයි කියලා අන්න එහෙම තේරුම් ගැනීම හැකියාව තියෙනවා නම් ඒ හැකියාව මගින් අපිට පුළුවන්කම තියෙනවා ඔය මේ අනිත්‍ය බව අවබෝධ කරගන්න. මම මූලිකව කිව්ව කාරණේ මේ මම දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙමයි ස්වාමීන් බොහොම පිං ස්වාමීන් ඔව් ඔබ වහන්සේ අපිට පැහැදිලි කළේ ඇත්තටම ඒ ඒ මොහොතේ ඇතිවන්නා වූ ඒ ඒ මානසික ස්වરૂපේ පවා අනිත්‍යයි කියනතාවයේ තේරුම් ගන්න තරමට තමන්ගේ හැකියාව කුසලතාවයේ දියුණු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා කියන කාරණාව අනිවාර්යයෙන්ම අපි ඉතාම කියන්නේ කිසිම සැකයක් නැතුව ඒ කාරණාව සම්බන්ධයෙන් එකඟ වෙනවා අපිට බැරි වෙලා තියෙන්නෙම ඒ ඒ ෂණයේදී ඉතාම කුඩා වූ ෂණයකදී ඒ තමන්ගේ ඇතිවන්නා වූ සිතුවිල්ල සමග අපි ගමනක් කරනවා ඒ ඒ මොහොත අපි අවබෝධ කරගන්නේ නැහැ මේ මොහොතත් නැති වෙන දෙයක් අනිත්‍යතාවයටම වාදක වෙච්ච දෙයක් කියන කාරණාව. මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙන්න කැමතියි දැන් ජයන්ත මහත්මයා දැන් මම පුද්ගලයෙක් හැටියට ගත්තම මම විශ්වාස කරනවා ජයන්ත මහත්තයා දන්නවා කියලා මම පොඩ්ඩක් එහෙමෙන් අහලා පොඩ පොඩ කොන් කොන් වලින් හරි ධර්මය අල්ලගෙන දැන් තියෙනවනේ චුට්ටි චුට්ට ඈ යන්න මට ඒක දන්නවා. ඒ වුණාට මේ අවබෝධයක් මහා නැහැ කියලා දන්නෝනේ. එතකොට මේ කොච්චර දන්න අල්ලගෙන හිටියත් ඔය කට්ටියට මෙච්චර කාලෙ අපි ධර්මයේ කතා කරා වුණත් මේ මා තුළ තියෙනවනේ මම මේ මේ මේ පැවැත්මකට යොමු වෙච්ච දේවල් මම විවිධ කටයුතු වල නිරත වෙනවා මේ තථාගතයන් වහන්සේ නම් අපිට දේශනා කරලා තියෙනවා මේ මේ ඉහළට ගත් උස්ම පහළට වැටෙන ඉස්සෙල්ලා ජීවිතේ නැති වෙන්න පුළුවන් මේ සත්‍යයගේ ඔබ බෞද්ධෙක් නම් ඔබ අන්ධ පුතක්කෙනෙක් නොවේ නම් ඔබ බෞද්ධ පුද්ගලෙක් නම් ඔබ විසින් කළ යුතු වන්නේ අර හිස ගිනිගත් ඒ පුද්ගලයෙක් ඒක නිවා ගන්න උත්සුක වෙන තරමට අප්‍රමාදී වෙලා මේ සංසාර ගමන නිවා කරන්න කටයුතු කිරීම කියලා කියලා තියෙනවා. ඉතින් මම ඕකත් ඔය දන්නවනේ දන්නේ නැද නෙමෙයි කියන්නේ. කිව්වට මගේ කටයුතු තුල මගේ ක්‍රියාදාමයේ තුල මම මේ වෙන දේවල් කරනවා. මම වෙනත් දේවල් වල නිරත වෙමින් උත් ඉන්නවා. ඒක යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් ඔයා ගිහියෙක් ඔයාට ළමයි ඉන්නවාට ඒ නිසා ඔය ටික කරන්න ඕනේ කියලා. ඉතින් ඒව ඒව කිරීම එකක්. නමුත් ඒ ඒ කරන්නේ මම පූර්ණ ඒ ඒ අවබෝධෙන්ද එහෙම නැත්නම් මම මේ කරන්නේ මේ තාම අර ඇත්තටම තථාගතයන් වහන්සේ විසින් දේශිත අනිත්‍යභාවයේ කියන දේවල් පිළිබඳව අනවබෝධය නිසාද ඒ දේවල් කරන්න හේතු වෙන මගේ තුල ඇති චිත්තක් ලක්ෂණ මොනවාද කියන කාරණාවට ජයන්ත මහත්තයාට පුළුවන් කිසියම් උපකාරයක් කරන්න මට. ප්‍රශ්නයක් වෙනවා. ආනන්ද ධර්මය අහනවා. හැබැයි කරනවද ඒකේ ප්‍රතිඵල තියනවා කියන්නේ. අපි මේ වගේ සාකච්ඡාවකට අපි අපි හිත නැඹුරු කරවන්නේ අපේ තියෙන ධර්ම කාර්යයක්. තමයි අපි මේ හැම කොටයක්ම නිර්වාණයට අනුව වෙනවා කියලා මහා අත්පදු සූත්‍රේ පවා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය තමයි දවස් මාස ජීව වගේ අපිට ওই විපල්ලාස කියන එක ඇත්තටම බොහෝ වශයෙන් අපිට බාධා කරනවා. කියන්නේ අපිට තව කල් තියනවා කියන හැඟීම තියෙනවා. දැන් මොකක් වෙලාවට අති සංවේදනීය අවස්ථාවක් ආපුවම හිතනවා අපි වහවහා මේක අවබෝධ කරගන්න ඕනේ අර හිතගෙන ගත්ත කෙනෙක් හිතගෙන ඉවා ගන්නවා වගේ අපි මේක කරගන්න ඕනේ නේද කියන හැඟීම තියෙනවා. නමුත් ඊට පස්සේ අපිට ඒකට අමතරව අපිට වෙන වෙන දේවල් අර මෙරින් වලින් වහලම වෙන ඒක නැත්තම් වෙනත් දේවල් අපේ මූලිකත්වය එහෙමත් නැත්නම් අපි කියන්නේ කාර්යවිකේක වෙනවා කියලා ඒ කියන්නේ වෙන පොඩි දෙයක් වෙන්න පුළුවන් තමන්ගේ රාස්ත්‍රාවේ දෙයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් හරියට යොමු වෙන ගතියක් තියෙනවා ඒකට හේතුවම අර විපල්ලාපී කියලා තමයි හිතෙන්නේ මොකද අපිට හිතෙනවා අපිට සමහරවිට අපි හුඟක් වෙලාවට වයස බලන්නේ දැන් සාමාන්‍ය වයස 80ක් විතර මිනිස්සු ජීවත් වෙනවා කියලා අපි හිතන්නේ. ඒකෝට හිතනවා අපි මමත් 80 අවුරුදු 80ක් විතර ජීවත් වෙනවා කියලා තමයි අපි ප්ලෑන් එකක් ගහන්නේ ධර්මයේ කියන්නේ බණ භාවනා කරන්න උනත් අපි දාගන්නවා යම් කිසි ජීවිතයේ කලබල පරිච්ඡේදයක්. ඒ කියන්නේ මේක දැන් අපිට රස්සාව කරන ඉඳන් මේක සම්පූර්ණ කාලය වේතන කරන්න බෑ. මේක නමුත් අපි ඉස්ලාම් ගත්තට පස්සේ අපිට වෙලාව කියනවා දරුවොත් එතකොට අපෙන් අයින් වෙලා අපේ කාල වෙලාව කියනවා කියලා ඇත්තටම නිත්‍ය සංඥාවකින් අපි ජීවිතය බාර ගන්න ගැතියක් තියෙනවා. ඒක මම හිතන්නේ හැමෝටම තියෙනවා ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක ඇත්තටම ඉඳ මරණ සතිය වගේ භාවනා වලින් ඇත්තටම සිදු කරන්නේ ඒ හදිස්සිය නැවත නැවත කියන්නේ ධර්ම මාර්ගයේ හැසිරීමට ඇති අවශ්‍යතාවය නැවත නැවත මතක් කර ගැනීමක් තමයි මරණ සත්‍ය වගේ දේවල්. ඒ කියන්නේ කොයි වෙලාවෙ කොයි මොහොතේ මරණවද කියන එක. ඒ වගේම මරණය කියන එක කුච්චරයෙන් කුච්චලයට අහවල් දවසේ සිදු වෙනවා කියන වෙනස්කමක් නැති බව. ඕනෑම තරහිනම මිනිස්සේ ඕනෑම මොහොතක මරණයට පත් වෙන්න පුළුවන් කියන හැඟීම නිතර නිතර අපි මතක් කර ගන්න නැති ඉඳ තමයි අපිට මේ වගේ කල් දැනීම් හුඟක් වෙලා සිදුවේ. ඉතින් ඇත්තටම බුදුජාණන් වහන්සේ කර්මීය මත සූත්‍රය කියන්නේ අපේ චෝච්ච සම්ලහකෝ කියන්නේ අපිට වැඩ අඩු කරගන්න තරමට මේ පැත්තට බර වෙන්න තියෙන කාලය අපිට හිත වේගක් වෙලාවක්. වැඩකින් අපි අර ගොඩක් වැඩ ගොඩ ගහගත්තා. ඒක කවුලේ වැඩ හරි නැත්නම් තමන්ගේ රැකියාව හරිය නැත්නම් අධ්‍යාපනය හරිය සංඥාතින්ගේ එක එක දේවල් හරිය මොනවා හරි දේවල් නැවත නැවත දොර ගහනවා අපිට අර මන භාවනාවට තියෙන කාලය අඩු වෙනවා වගේම අපේ හිත අනිත් දේවල් වලට දුවන ගතියක් එනවා කාමයේ පැත්තට නිතර නිතර දුවන ගතියක් අපි සුරෙන් තව කෙනෙක් දැන් ආර්ථිකය හොඳ කාර්යයක් ගන්න කියලා දෙයක් ගන්නවා වගේ කුලියට දෙන්න හරියක් ගන්නවා වගේ තත්යකට අපිපත් වෙනවා. ඊට පස්සේ අපිට ධර්මය ගැන හිතන්න තියෙන කාලෙන් දැනෙන ප්‍රමාණයක් විටින් විට විටින් විට අරමුණ කෙරෙහි යොමු වෙන්න අපිට බලපාන. ඒ කියන්නේ ඇත්තටම කාම අරමුණු වලට යන්න යන්න අපේ ධර්ම ධර්මාවබෝධයේ කියන කාලේ අඩු වෙන ගතියක් එනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි අපේ ලොකුම පාදක ඇති තේරෙන්නේ එතන පංච නීවරණ තමයි. කාමච්ඡන්දේ නැත්තම් කෙනෙක් කිව්ව එකක් වෙනවත් නැත්තම් වෙන කෙනෙක් අපිට දොස් කියපු එකක් ගැනවත් හිත හිතා විරාපාදේ පැත්තෙන් ඒ වගේම හිත නිෂ්කලංක නැහැ හැම දෙයක් ගැනම පැන පැන යනවා. හිත කරන්න කියන වැඩ ගැන හිතන්න යනවා. ඉතින් ওই විදිහට බලනවාම ඇත්තටම මේ ඒ වගේම ධර්මීය කෙරෙහි විශ්වාසයක් නැති බව කියන අපේ ශ්‍රද්ධාවක් හරියට අර යෝජෝ එකක් වගේ. කියන්නේ උස් පහත් වෙනවා හැම විටින් විට ඔන්න ශ්‍රද්ධාව වැඩෙනවා කියලාට ඊට පස්සේ සම්පූර්ණ ඒකමතක වෙලා වෙන වෙන වැඩවල තියෙනවා. ඒකින්ද ඒවා මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්න තමයි මේ මේ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මම හිතන හැබැයි මේ වගේ කල්යාණිකෝ ටිකක් එකතු වෙලා අඳුම ගන්න මේ වගේ මානසිකාවක් යටතේ කතා කරනකොට අපිට උනන්දුවක් ඇති වෙනවා අපිට අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නවා ඒක කුසල ඡන්දය කියන එක ඇති වෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලනකොට අපිට ලොකු තල්ලුවක් අපි ඔක්කොම එකට අපි මේකම අරමුණක් කරා යන තත්යක් නෙමෙයි. මෙතන උනත් එකතු වෙලා තියෙන්නේ. එතකොට එන්නේ ඒ වගේ එකතු වීමක් අපේ ජීවිතේට හරියට වටිනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගෙන් අපිට ලැබෙන අනුග්‍රහය ඒ අතර මේ මේ සම්මාන ආශිර්වාද නම් කියන සමයන් වහන්සේලාව බහැදකලා ඒ වගේ අදහස් කරගෙන මේ වගේ සාකච්ඡා කරලා උන්වහන්සේලාගේ හඳනවා ඉතාමත්ම සීලය කියන එක නිහිත සීලයට වඩා ඉතාමත්ම අධික සීලයක් රකින ස්වාමීන් වහන්සේලා මේ අපි ලබන අනුග්‍රහය අපිට හරියට වටිනවා මේ ජීවිතය හැරගස්සාගෙන අපේ අරමුණු වන ඉලක්කයට ටිකින් ටික හරි ළඟාවෙන්න කියලා හිතනවා ලොකුමත් නෑ තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා ඔබතුමායි බොහොම හොඳින් අපිට පැහැදිලි කරා ඒ කාරණාවන් ඒ කියන්නේ අපි මොන දේ අපි දැනගෙන හිටියත් අපේ අර ස්වરૂපයක් තියෙනවා. අපි නොයෙකුත් සැලසුම් වල නිරත වෙමින් ඒ ක්‍රියාන කරන ක්‍රියාදාමය තවදුරටත් කරගෙන යන්න අපේ තියෙනවා කිසියම් ආකාරයේ යොමුක්. එතකොට මේ මම නැවතත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධව ඉන්නේ ඉඳලා උන්වහන්සේ සිනවතේ යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද ජයන්ත මහත්මයා අපිට ඉස්මතු කර දීපු කාරණාවන් එකතු කරගෙන මේ මාතෘකාවට තවදුරටත් අපිට ආලෝකයක් ලබා දෙන්න සවන්නත්. ආතනන් සරණයි ඇත්තම බොහොම හොඳයි. මට කටින් මේක මේ ගානතන පොට දුවෙනින් යන වැඩසටහනක් මම මට අහන්න ලැබුණේ මම නිතරම පහුගිය කාලේ හින්දා කනගාටුයි ඒක වෙච්ච එක ගැන. ඉතින් දැන් ඇත්තම අද මම කතා කරන්නේ ත්‍රිපිටකාගත සූත්‍රවල හෝ සංකල්ප හෝ වල හෝ අනුසාරයෙන් නෙවෙයි කිසිසේත්ම මානසිකව අපේ මනස වර්ධනය කර ගැනීමට අදාළ පැත්තෙන් විතරයි කොහොමද අපේ ජීවිතයට භාවනාව සම්බන්ධ කරගන්න කියන පැත්ත සම්බන්ධ පැත්තෙන් විතරයි එතකොට දැන් ඇත්තෙන්ම ඔය දැන් අපි වැඩ වැඩි කම දැන් අපිට කියන කතාව කිව්වා මහත්මයා අපි කටයුතු අඩු කර ගැනීම කියන එක ඇත්තම මේ සමාජයේ සමහර විට අපිට ඉංග්‍රීසි නොවෙන්න පුළුවන් අපේ කටයුතු මේ සීමා කරන එක මුලක් අන්සබලින් ඒ වුණත් එක්තරා දුරකට ඒක අවශ්‍ය බව ඇත්ත. හැබැයි මෙහෙම එකක් හිතනවා මට දැන් ඒ කෙබඳු කටයුතු කරද්දී නත් කරන අතර වාරෙදී ඒ අවබෝධය ඇතිව කටයුතු කිරීම වමනයි කියලා. දැන් මහිතන්නේ අපි කොයි වෙලාවෙ ජීවිතය නැති වෙයිද කියන විශ්වාසය අවබෝධය අවශ්‍ය ගැන ඇතිව කතා කිරීම උන්නේ කියන එක කිව්වා. සමහර විට ඇතම් කෙනෙකුට මේක කලාතුරකින් කෙනෙකුට මේක සමහරට බයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් මේ මරණ සතිය කියන එක. ඒක බොහොම ප්‍රවේශමෙන් අපි ගන්න ඕන මරණය පිළිබඳ අවබෝධය සහ මරණය පිළිබඳව හිතේ ඇතිවෙන බය කියන දෙක වෙනස් කර ගැනීම එක වැදගත් දෙයක්. ඒ කියන්නේ ඒ නිසාම අපි හිතමු හිතේ අනවශ්‍ය බයක් ඇති වුණොත් ඒක අපි කරන අධ්‍යාත්මික කටයුතු වලට පවා බාධාක් වෙනවා. ඒ හින්දා දැන් අපි හිතමු මේ ඇමරිකාවේ හෝ යුරෝපේ හෝ ඕස්ට්‍රේලියාවේ මම දන්නේ ඕස්ට්‍රේලියාවේ නෙච්චර අය තුල මරණය ගැන කතා කළොත් මරණය ඒ කියන්නේ මේ රටවල ඒ රටවල සියන් තුළ ඒ වචනයටම පවා කැමැත්තක් නැහැ කියනවට ඇතම් අය ඒක එහෙම වුණත් අපේ බෞද්ධ සම්ප්‍රදාය තේරවාදී රටාවල මරණය කියන එක අනුස්සතියක් හැටියට ඒක බෞද්ධ මූල ධර්මයක් හැටියට පාවිච්චි කරන්න කියලා කියනවා. ඉතින් දැන් මට හිතෙනවා මේ මරණය ගැන කතා කරලා එක අන්තයක් තියෙන්නේ දුර රටවල. මරණය ගැන කතා කළ යුතු එකක් නෙවෙයි ජීවත් වීම තමයි එකම වැදගත් කියන දෙක විදිහේ කියලා. එක්තරා දුරකට මම හිතන්නේ සම්ප්‍රදායිකව අපේ බුද්ධ ආගම තියෙන ලංකාව කොහොමද දැන් මිට මම චර්ම දන්නේ නැතුව තායිලන්තේ බුරුමේ හෝ වෙනත් රටවල අතම් අය මරණය කියන අදහස අරගෙන ඒ වචනේ කියමින් ඉන්න එක හෝ ඒ වචනේ සම්බන්ධ කරගෙන යම් යම් ගාථා හෝ කවි හෝ ප්‍රකාශ කරමින් ඉන්න මට්ටමට ගිහිල්ලා සමහර විට ඒකට ඇබ්බැහි වෙන ගැතියක් තියෙනවා. නැත්නම් ඒක එතකොට ඒකට ආශ්‍රිත සූත්‍රවල යම් ප්‍රකාශ වූ නිරන්තරයෙන් කියමින් යන වැඩ වැඩ පිළිවෙලකුත් ඇතමයි තියෙනවා. ඊට වඩා මම හිතන්නේ පැහැදිලිවම අපේ දැන් අපි දුක් පුංචි මාස්තරේ කොට කිව්ව මරණය ගැන නැත්නම් දුක ගැන යටතේ අවුරුදු 15 විශ්ව කෙනෙක් වුණත් යුරෝපීය ඇමරිකාවේ කරට ඒගොල්ලෝ ඒක අහුම්කම් දෙන්න පොස් සෝදානම් නැති තරම් තත්ත්වයක්. මම මගේ අත්දැකීම හැටියට ඉතින් ඒ හින්දා අපි බොහොම ප්‍රවේශමෙන් ඕන ඒ ඇතම් පිරිස් වලට මේ අදහස් ගෙන යන්න මරණ අනුස්සතිය කියන එක. දැන් මම හිතනවා ඒක ගෙන යන්න පුළුවන් එක වැදගත් දෙයක් තමයි අපි සිතිවි එකිනෙක නැති වෙනවා කියන එක. ඒක මූලික වශයෙන් අනන්ත මේ අනවරතෙන් සිද්ධ වෙන දෙයක්. යනතරේ සිතිවිලි වලම මරණයක් සිද්ධ වෙනවා. ඒ ශාරීරිකව සෛලවල ඒක මානසික ගත සිතිවිලි වල සහ සිතිවිලි සම්බන්ධ ඒක විවිධ සිද්ධිය නැත්නම් ජීවිතය සම්බන්ධ නැත්නම් පිටතර ක්‍රියාදාම වල වෙනස් වීම සහ නිරුද්ධ වීම පටන් ගැනීම ආරම්භ වීම නැති වීම. ඉතින් ඒ හා සමාන දෙයකට මිනිස්යාත් අවසානයේ ජීවිතයක් හැටියට විභාජනය වෙනවා කියන එකට යමු වෙන්න පුළුවන්. ඒ මකින් ඒ ඒ ආකාරයෙන් හිතන්න පුරුදුන පුරුදුන මම හිතන්නේ මේ විශාල වශයෙන් දැන් කලින් අපි සඳහන් කළ ආත්මය පිළිබඳ හැඟීම නැත්නම් මමත්වය පිළිබඳ හැඟීම සහ ස්ථිරයි කියන හැඟීම කොච්චර දුරකට වැරදිද කියන අදහස හිතට කාවත් මේ ඒ අවබෝධයේ දෙමින් යනකොට ඒක බගපාදනවා අර ජීවිතයේ ප්‍රසන්නයක් තියෙනවා නැත්නම් ඒක ඒක සම්බන්ධ මරණයක් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න. මට හිතට හැටියට එහෙම යාම වඩා සුදුසුයි යම් අවබෝධාත්මක මට්ටමේ යම් කිසි අපේ මානසික මට්ටමින් අපේ මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් මොකද ඇත්තම කෙනෙකුට කලාස්ත්‍රකින් අර මරණය කියන හැඟීම ලොකු බයක් දනවන දෙයක් වෙන්න පුළුවන් එඳ පුළුල් අදනමක් ඔස්සේ ඒ අවබෝධය දිය යුතුයි වෙනත් අයට මට මේ පුරුදු පිටට නෙවෙයි වෙනත් අයට අවබෝධය දෙනකොට ඒ ආකාරයෙන් කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා මම හිතන හැටියට. ඒ කියන්නේ මම කැමති දැනගන්න ඉන්න. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය ඔබතුමීට මම යොමු වෙන්නම් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මේ මරණ සතිය පිළිබඳ වැඩිමේදී ඉතාම හිතන්නේ මම හිතන්නේ බොහොම වැදගත් කාරණාවක් ඒ මත කළ දුන්නේ මරණ සතිය බයක් දක්වා යම් කිසි කෙනෙකුට වර්ධනය වෙනවා නම් ඇයි ඒ වර්ධනය වෙන්නේ බයක් බවට පත් වෙන්නේ මොන පුද්ගලයාටද මරණ සතිය ඉතින් එහෙමනම් කියන කාරණාව ඒක විශේෂයෙන් අපි වෙනායකට ධර්ම දේශනා කිරීම කවදාවත් කියා දෙන අවස්ථාවක් ගැන දීගෙන සැලකිලිමත් වෙන්න වටිනවා විශේෂයෙන් අපි අපි ගැනම හිතනකොට ඒ අපි ඉන්නෙත් ඒ මරණ සති වර්ණකොට බය වෙන තැනකද එහෙමනම් ඒ බය බය වෙන තැනක නම් අපි ඉන්නේ අපේ සිත තුළ ඇත්තේ කුමන ආකාරයේ චෛතසික රූපයන්ද ශ්‍රීමති මහත්මිය සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේට බොහොම පිං අපේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අපිට උදව් ධර්මදේශනා ධර්මානුශාසනා කිරීම ගැන ඇත්තටම මරණ සතිය ගැන මරණ සතිය ගැන හිතනකොට සෑහෙන කාලයක් ධර්ම ශ්‍රවණය කරමින් ධර්මානුගම ප්‍රතිපදාවේ යෙදෙමින් ගත කරන පිරිසක් විදිහට විශාල ආනිසංස ඇති බව අවබෝධ වෙලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ මරණයට හුඟක් බය ඉක්සකුත් ඉන්න බවක් තේරෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි තැනකට යම්කිසි මරණයක් තියෙන ගෙදරකට වගේ ගියොත් ඉතින් එතකොට දැන් හිතනවා ආ මෙයා මරුණට මේ මම හිම නැහැ මට හිම නැහැනේ ඒ වගේ හිතෙනවා දැන් ඒගොල්ලෝ එයා මරුණට ඒක Tamanට දැනෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා ඒ වගේම Taman අර බවරාගය කියන එක නිසා මැරෙන්නක් කැමති නැහැ, මැරෙනවා දකින්නක් කැමති නැහැ. හැම විතරම හිතන්නේ ඒ එයාට එහෙම වුණාට මට තව කල් තියෙනවා. එයා මැරෙන්නේ අවුරුදු 80 නම් අපිට තව කොච්චර තියෙනවද? ඒ ආදී වශයෙන් ඒක ඉතින් අප්‍රමාදයට මුල බව තමයි තේරෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මරණ ශක්තිය කියලා අපි විතරම වගේ පුරුදු පුහුණු කරන දෙයක් විශේෂයෙන්ම චතුරාර්ය භාවනාව කරනකොට බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියලා මේ බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාවත්, මෛත්‍රියෙන් රාගය දුරු කරලා, ද්වේෂය දුරු කරලා කරුණාවන්ත පැත්තට එන්නත් ඊළඟට අසුභානුස්සතියෙන් ඔය සුභ සංඥාදිය දුරු කරන්නත් අප්‍රමාදයටපත් වීම වශයෙන් මරණ සතියත් යොදා ගන්න බව තමයි මම දන්නේ. එතකොට මරණ සතිය වඩන කෙනෙක් විදිහට ඇත්තටම මම බොහෝ වෙලාවට හිතනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිරිනම් පාවදාලා. ඉතින් ඒ වගේ පුණ්‍යවන්තින්ට ඊළඟට ඔය අනේපිඩු සිටුතුමා, අබිම්බිසාර රජතුමා වගේ විශාල විශාල පුණ්‍ය සම්භාරයක් කරපු අයටත් මරණය පොදුයි. ඊළඟට රජවරු සිටවරු හැම මැටි ඇමතිවරු හැම දිනාටම මිල මුදල් තිබුණා කුලයෙන්වත් පොසත්කමින් තිබුණා මරණය පොදුයි ඊළඟට පටිසන්ධියේ පස්සන් ඕනෑම මොහොතක මරණය වෙන්න පුළුවන් ඉතින් මේක පොදු දෙයක් කාටත් පොදු දෙයක් අපිට අපිටත් ඒක පොදුයි ඒක නිසා මරණය කියන එක කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන්ගේ කර්ම ශක්තිය අනුව තමන්ට ඒක මේකට කරන්න ඕනේ කළ යුතු දේ අමරණීය තැනකට පත්වීමයි කියන අදහස හිතේ දරා ගැනීමක් විදිහට මරණ සතිය කරනවා නම් මම හිතනවා ඒක හුඟක් වෙලාවට විශේෂයෙන්ම අප්‍රමාදයට තවත් මේක කල් දාන්න කල් දැමිය යුතු නැහැ. අපි මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා යම් කිසි විදිහකින් යම් කිසි දවසක එහෙම යනකොට සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන් නේද කියන අදිෂ්ඨානයෙන් යුක්ත සහගතව ඒ වගේ කටයුතු කරනකින් මරණ සතිය කියන එක බයගෙන දෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේ රෝහල් වල රෝගීන් සමග කටයුතු කරපු නිසා මේ මරණය කියන එක ගැන ඇත්තටම මේ ළඟ හැඟීමක් මට තියෙන්නේ. මම එහෙම හිතනවා. නමුත් හුඟක් වෙලාවට පොදු ජනයා ගැන බැලුවහම මරණ සතිය වැඩිම ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරලා දුන්නා වගේ අහිතකර තත්ත්වයක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා හිතෙනවා. මරණ සතිය ගැන නම් ඒ ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඉතින් ඒ වගේම දැන් සුත්තමේ වශයෙන් අනුස්සති භාවනාවකින් ලැබෙන 11 මහා ආනිසංස මරණ සතියනොත් ලැබෙන බවත් පැහැදිලි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. ඔව්. මට හිතනවා අපි යම්කිසි කෙනෙක්ට මේ සංසාරය කියන්නේ කුමක්ද සංසාරේ තමන් මෙතුවක් දුර හිතන්න බැරි තරම් මිලියන් ගණන් භවයන් වලට දායක වෙමින් ජීවිත ලැබමින් ඒ ගත කරපු ජීවිත පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙනවා නම් සංසාරය කියන්නේ කොහොමද ඊගාට යන්න පුළුවන් භවයක් ඇති වෙන්න පුළුවන් යම්කිසි සත්වයකට මේ සත්වයාගෙන් පසුව කිසියම් සත්වයක් ඇති වෙනවා නම් මේ මේ ඇති වෙන කර්මයන්ගේ හේතුවෙන් ඒ ඇති වෙන සත්වයා පැති වෙන්න පුළුවන් මොන මොන ආකාරයේ ජීවිතද ඒ අවබෝධයක් තියෙනවා නම් කිසියම් කෙනෙකුට පළමුව ඒ පුද්ගලයා මරණ සතිය වඩනවා වඩන්න අප්‍රමාද විය යුත්තේ ඒ මේ මරණයක් දැන් මට සිදු වෙන්න පුළුවන්. ඒ මරණයට පෙර මේ ලැබුවා වූ විශේෂිත අවස්ථාවෙන් තථාගත ධර්මයේ පවතිනා වූ මේ විශේෂිත අවස්ථාවෙන් මේ සංසාර ගමන නිමා කර ගැනීමට උපකාර වන විශාල කාර්යභාරයක් කරගන්න පුළුවන් නේද කියන හැඟීම ඇතිව මරණ සතිය වඩනවා නම් ඒ මරණ සතිය වැඩිම තුලින් බියක් ඇති නොවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ එහෙමනම් වහන්සේ පැහැදිලි කළා වගේම මරණ සතිය කියන දේ යම් කිසි කෙනෙකුට වඩන්න පෙර ඒ පුද්ගලයාට මේ ධර්මයේ මූලික කොටස් පිළිබඳ සංසාරයේ යන කුමක්ද කියන දේ පිළිබඳව මේ ඒ ආකාරයේ අනිත් දේවල් පිළිබඳව අවබෝධයක් ඇති විය යුතුයි. එහෙම නැති කෙනෙකුට මරණ සතිය වඩන්න කිව්වොත් නම් බියක් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලායි හිතෙන්නේ. ඉතින් නමුත් මේ මෙතන සත්‍ය සින්න පිරිස ඊට එළිය ඔබට ගිය පිරිසක් හේතුවෙන් අපිට හිතන්න පුළුවන් අපි කිසිමකට හිතනවා අපි ඒ සියල්ලක් දැනගෙන මේ ජීවිතේ මේ මොහොතේ නැති වෙන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ දේශනා කරලා තිනවා දැන් මම මම අර මේ ලොකු පොදු දේශනා වලට යන යන වට වඩා පුද්ගලික මට්ටමට ගේන්න කැමති වෙන නිසා මේ දැන් මම ගත්තොත් මගේ මට ලෙඩ දුක් තියෙනවා ලොකු ලෙඩ ඉතින් ඒ ඒවට ඉතින් අර අනිත මහත්තයා කිව්වා වගේ මේ දෙයක් වෙච්ච ගමන් ඔන්න ඉතින් අප්‍රමාදේ ඈ ප්‍රමාදෙන් නැතුව ඉක්මනට භාවනා කරනවා. ඉතින් ඔක්කොම ශනිකව කරනවා. හැබැයි ඉතින් අර මේ ගෞරවනීය ස්වාමීන් ඉස්මතු කළ දුන්නා වගේම හැමදේම අනිත්‍යයිනේ. අර මතුවෙච්ච ලෙඩේ ස්වરૂපෙත් අනිත්‍යයි. ඒකත් ඒ ඒ ලෙඩේ තේ හැමදාම තියෙන්නේ නැහැ. ඒක ඒකේ يعني heart problem එකක් හරි වෙන මොකක් හරි ඇස් සමාරුවක් හරි ඔම පස්සේ ඒකත් හැමදාම තියෙනවා ඒකත් ඉතින් අනිත්‍යතාවයම විපරිණාමයෙන් පෙන්වු කරමින් ඒ ඇති වෙච්ච දුක්ඛිත තත්ත්වයක් නැති වෙලා යනවා ඒ දුක්ඛිත තත්ත්වයේ විපරිණාමයේ නැතිවීම ඊට පස්සේ තමයි වාසියට ගන්නවා අරගෙන එතකොට එතකොට හිතන්නේ ඔන්න හරි ප්‍රශ්නේ හරි දැන් ඉතින් back to normal දැන් ඉතින් ආයෙ ඉතින් තමන් මේ සුපුරුදු මේ කාමයට යොමු වෙන ගතියට යොමු වෙන්න පුළුවන් යොමු වෙනවා ඒ එනම් අර ලැබෙන්න ඉන්දිය ඒ ආශිර්වාදයක් ඇටියට ආපු ඒ අටලෝක ධර්මයෙන් ලක්තු වෙච්ච தત્ත්වය ප්‍රයෝජනට ගන්නෙ නැහැ දෙකින් තිරුගෙටම ඒක ඒ தત્ත්වයේ විපරිණාමයට වෙනකොට ඒක අමතක කරලා සාමාන්‍ය ජීවිතයට වැටිලා නැවතත් ඒ සුපුරුදු කාම ලෝකයේ ගමනම ගමන් කරනවා. ඇයි මේ වෙන්නේ? කොහොමද මේ වෙන්නේ? මොකද්ද මේ ඒකට බලපාන චිත්ත ස්වરૂපය මොනවද? කියන ප්‍රශ්නේ තමයි මම ඉන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන දේ. මේ කාඩ් පුළුවන් යමක් එකතු කරන්න ඒකට. නෑ අපේ සෝනස් කතා කරන සෝනස් තිරුවන් සන්නස් වන්නත් වාස ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ඇත්තෙන්ම මම හොඳයි මේ විදිහට අපි ජීවිත කැටගලි එක බලන්න පුළුවන්කම තියෙන එක මම ආයෙත් මේ අවධාරණය කරනවා මම මම මගේ තියෙන සැලකිලිමත්කම මගේ ගෞරවය මේ මරණය ගැන අවබෝධයක් ඇති මට්ටමට අපිරිසක් හැටියට මේ බුදුමල්ලට ඔබතුමීලට මේ දැන් ඒක ඒක ඒකට මෙන්න මෙහෙම පැති පස්සට ටිකක් මම කියන්න කැමති දැන් මේ සෝෂියල් තියෙනවනේ කිව්ව සතර මේ මේ බුද්ධානුස්සතිය සම්මරණ සතිය කමඨහන් වල තියෙන ඒ මරණ සතිය එකක් දැන් මම ඒක වෙන දැක් කියනවා දැන් කියන්නේ මරණ මරණාසන්න සති වගේ භාවනාව පසු කාලීන නිර්මාණ ඒ කිසි තේරෙන ප්‍රමාණ කරන මේ බුද්ධාගම ධර්මය බොහොම යත කාලින් පාලි භාෂාවෙන් ඉවලිලා තියෙන්නේ මේ එක්කසේ වෙතත් දැන් ත්‍රිපිටකයේම තියෙන අනාගත බය වගේ සූත්‍ර අංගුත්තර නිකාය වගේ වයි ඒකේ වයි අතර ලඩක් තියෙන මරණය වගේ ඒවා බය හිතට දකින්න කියලා දැන් මේ බය කියන වචනය කියන විශාල විග්‍රහයක් වේතු තියෙනවා මට හිතෙන්නේ දැන් බය කියන එක ගත්තාම අවබෝධය හා සම්බන්ධව සම් අවබෝධය ඇති කරගෙන ඒ ගතිය ක්‍රියාමාර්ගය ගැන මේ ක්‍රියා මාර්ග සම්බන්ධ නිශ්චිත වැඩ පිළිවෙලකට යාමේ අවශ්‍යතාව තේරුම් ගැනීම එක දෙයක් වෙන්න පුළුවන්. ඒ බය කියන එක අනාගතයේ ගොඩක් තැතිගෙන නැත්නම් යම් කිසි චකිතයක් ඇති කරගෙන ඒකෙන් අපි අර කැන්සර් කියලා කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් මෙහෙම වුණත් මෙහෙම වුණත් අර කොහොමද කියලා හිතන මට්ටමකට යamak වෙන්න පුළුවන්. ඒත් එක පැහැදිලිව හඳුනාගෙන ඒ දෙකෙන් වෙන්වීමේ උවමනාව තියෙනවා. අපි කොයි විදිහේ අත්දැකීම් වලට මුහුණ දුන්න උනත් විවිධ අයගේ මරණ සම්බන්ධයෙන් ඉතින් ඒ හින්දා මේ පැහැදිලිවම සංසාරයේ පිළිබඳ අවබෝධයක් ඇති විය යුතුයි අපිට. මන්නම් වැඩිදුරටත් ප්‍රධානය කරන්න කැමති අපේ සිත පිළිබඳවම වැඩි අවධානය යොමු කිරීම අවශ්‍යයි කියන එකයි. දැන් අපේ හිත තුල ඇතිවෙන සිටි පිළි එකින් එකක් හැකි සම අවස්ථාවකදීම පිළිබඳ අවධානයෙන් ඉඳීම ඒ කිසිගිලි එක සිහියෙන් ඉඳීමට අපි කොයිතරම් උත්සාහයක් ගන්නවද කියන එක හරිම වැදගත්. එතකොට අපිට මේ අනිවාර්යෙන් ඒ සතිපට්ඨාන සූත්‍රයේ පැත්තකින් ක්‍රියාත්මක කරනවා මන සම්බන්ධ පැත්තෙන් කිසිගිලි සම්බන්ධ පැත්තෙන් අනිත් පැත්තෙන් අනාගතයේ පය මරණ සම්බන්ධ බයක් ඇති දේශකි නම් ඒ බයට සම්බන්ධව ඇති ක්‍රියාමාර්ගය හැටියට මේ මොහොතේ කළ යුතු භාවනාවෙහි නිරත වෙනවා. ඉතින් ඒක අපිට විවිධ චර්යාවන් ඇති අපි කරන කුමන කටයුතු කරන අතරතුරදීම කිසියම් ආකාරයකින් වර්ධනය කර ගැනීමට යම් අවුරුද්දක් ලබා ගත හැකි විවිධ දේවල් බලට සම්බන්ධ වෙලා ඉඳද්දී ඒකද පුද්ගලයන් හා සමග ආශ්‍රය කරද්දී ධර්මපද සාකච්ඡාවක් කරන අතරතුරදී තුරදී පවා මගේ හිත වැඩ කරන්නේ කොහොමද මගේ හිතේ ඉතිවිලි අපි හිතමු එන්නේ මම කිසියම් ආකාරයක චකිතයක් නැත්නම් බයක් නැත්නම් අතීත යල් සම්බන්ධ ඒ පාවෙන්නක් වගේ මේ වගේ ඒවත් එක්කද කියලා හඳුනගෙන වැඩ කරන්න පුළුවන් අපිට. ඒ නිසා හිත හඳුනා ගන්නෙමින් ඒ හිතේ එකිනෙක මොහොතක් තුළ ඇතිවන හිතේ පිළිවෙල ස්වરૂපය නිරීක්ෂණය කරමින් ඒවයි ඒවා ඇති වෙලා නැති වෙලා යනවා යනවායි කියන අවබෝධය නිරන්තරයෙන් පවත්වාගෙන යමින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක විශාල වැදගත් දෙයක් වෙනවා ඒව අනුසාරයෙන් තමයි අපි අර මේ මරණ සතියට යා යුත්තේ කියලා මම නැවත අවධාරණය කරන්න කැමැති මොකද ඇතම් විට අපි අර බය කියන එක එක පැත්තකින් ගත්තොත් ඒ බය කියන එක තුළ තියෙන ද්වේෂය ඇත්තම ටිකක් හරි ගීතයෙන් පාවිච්චි කරන වචනයක් වෙනවා මේ බය කියන එක බය කිප් කිප් වචන ගත්ත ගමන් ඒක ලොකුවට හිතන්න පුළුවන් ඒක ෆියර් නැත්නම් ඇතමෙට ෆෝබියා වගේ ඔබ පිට ඇති වෙන ඉංග්‍රීසියෙන් ගත්තොත්. ඒකින්ද බය කියන වචනේ විග්‍රහ වෙන්න ඕන කොහොම සියුම් විදිහට නැත්නම් හුදෙක් බය කියන කියපු කමම වැරදි අදහසක් ඇති කරගන්න පුළුවන් කියන දත්ත තියෙනවා. අනිත් පැත්තෙන් ඒ සාමාන්‍යයෙන් අපි කතා කරන බය නම් ඇති වෙන්නේ ඒ බය ඒක අනිවාර්යෙන් තියෙන්නේ පිළිගනවනක් පිළිගනවනක් ද්වේෂයයි පිළිපල වුණත් අපි දැන් පටික්කුල භාවනාව කියලා කිව්වට ඇතම් විට අපි සම්ප්‍රදායිකව පටික්කුල කියන වචන පාවිච්චි කරලා ඒ භාවනාවට සම්බන්ධ වචන නැත්නම් පිළිතුරු කියමින් නැත්නම් මේ ඒවා දිහා බලමින් අපි තුන් දස අසුබ ගත්තොත් මාතෘ විනීලක ආදි වශයෙන් කියන දස අසුබ ගත්තා වුණත් ඒ හා සම්බන්ධව අපිට ඇති වෙන්නේ පිළිකුලයක ද්වේෂයක් නම් ඒක බරපතල කාරණයක්. අන්න ඒක තේරුම් ගැනීම පුළුවන්කම තියෙන්නේ අසාමාන්‍ය මට්ටමක අවබෝධයක් වර්ධනය කරගත්ත කෙනෙකුට පමණයි. එහෙම නැත්නම් අපි ඒක අන්තිකට වරදවා යනවා. මේක ගැටලුවක් වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයෙන් ඇතුළේ බයට වඩා. මම මේ කරුණ කියන්න කැමතියි දැනට ඉන්නේ වෙනකොට මම නවතින්න දැනට තව කාලෙක වෙනස් දුරවතරනේ. සාදු සාදු සානන් තෙරුවන් සරණයි. කුමුදු මහත්මියට එකතු වෙන්න පුළුවන්ද මේ ඒ කාරණාවන් සමග? මම හිතන්නේ ධර්ම අවබෝධයත් එක්ක තමයි මනසදී වඩන්නේ. නැත්නම් මේ බයකේක ස්වභාවිකයි. ඒක අපි හැමෝම කැමති ජීවත් වෙනවා. මම ගොඩක් වෙලාවට මම මම රැකියාව කරන විතරම මට මරණ සතිය වැඩන්නේ. බය විතරම අවස්ථාව අප මම හිතන්නේ ඒව දැක දැක කොහොමද මේ ජරාවයි මරණයයි තමයි චරිතේ ඒක නිසාම තමයි අපි මේ විතරම ඇත්තම මේ ලලිත් මහත්මයාගේ මේ කරන න්‍යායාමයේ කර අනේක වාරයක් සිද්ධ වෙනවා ඒකම මේ සතියේ අපි පැය ඉතන්නේ අටක් විතර වගේ මේ ධර්මයේ හැසිරෙන්න ඊට අර වෙලාවට හිතනවා ඊට වඩා වෙලාවකුත් තියෙනවා නම් හොඳයි කියලා මොකද මේ ධර්මය හැසිරීමෙන්ම තමයි මේවා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මොකද පැත්තක ඉඳලා බලන් ඉන්න කෙනෙකුට තේ හිතෙන්නේ මේ මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා මේ මේ මොනොත් මෙච්චර වැඩ තියෙද්දි මේ දාතු වඩාගෙන ඉන්නවා වගේ අදහසක් සමහර මිනිසුන්ට හිතෙනවා නමුත් ඒක භාවිතා කරන කෙනාට තියෙන මානසික සුවය මුතුම මානසික සුවයක් එන්නේ එකින් එක අත්හරිනකොට කියන එක මේ ඒක ඉතින් ඇත්තටම කරලාම බලන්න ඕනේ මේ ඒ සුවය ඉතින් උතුමාමතුමෝ මේ මේ දේවල් අපිට හිතා ගන්න බෑ කොච්චර මේකට මේ මනස මෙහෙවල මේක කියලා දුන්නාද කියලා හිතාගන්න බැරි තරමට අපිට මේ අපේ මේ මනස මේ අපේ හිත යොදවනකොට අපිට පුදුමයි ඇත්තටම අපිට කියලා දෙන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ ඇත්තට මේ දැනුම. ඒක ඇත්තටම මේ මට කියන්න තියෙන්නේ අතහැරීමෙන් ලැබෙන මානසික සුවය මේ වචනේ කියලා නිම කරන්න බැරි කියන එක. දුක් සත්‍යයි. සාදු සාදු සාදු බුදු සරණයි කුමුද මහත්මිය අනිවාර්යයෙන් මේ ඒ අතෑරීම ඔව් මොනතරම් සහැල්ලුවක්ද ලැබෙන්නේ කියන කාරණාව බොහෝ උදාහරණ උපහරණ සහිතව අපිට වෙනෝයිකු ස්වාමීන් වහන්සේලා පවා පැහැදිලි කරලා දීලා තියෙනවා මේ අපිට මතක් වෙනවා රජන් බ්ලාක්ම එහෙම දෙන උදාහරණයක් අර දෙකෙම සූට් කේස් දෙකක් අරගෙන රටකින් රටකට යනකොට අපි බඩු කරබඳගෙන යන්නේ ඉතින් ඒ වගේ ඒ යන පුද්ගලයාට ඒ අත් දෙකේ තියෙන බෑග් දෙක බිම තිබ්බන් පස්සේ ලැබෙන සනීපේ සැහැල්ලුව කොච්චරද ඒ විදිහට තමයි කියලා මේ සංසාර ගමන නම් අපිටත් ඒ දේවල් අතහැරීම නිසා ලැබෙන සැනසීම කියන කාරණාව. ඉතින් ඒක එහෙමයි අපි නැවතත් අපි හිතුවොත් දැන් අපි මේ බය ගැන කතා වුණා අද ඉතින් විතර මේ බය ඇතිවීම සම්බන්ධයෙන් ඇයි බය අපි කාටත් බය දැන් දැන් ඔන්න ස්වාමීන් අපිට කිව්වා හිතගෙන බලන්න හිතගෙන බලන්න කියලා උන්වහන්සේ ඉස්මතු කරාත් කීප වලටක්ම හිතගෙන හැබැයි සියුම්ම බලන්න නිකන් දැන් කියන්න ගැඹුරු විදිහට කියන ගොරෝසු විදිහට එන දෙයට වඩා සියුම්ම බැලුවොත් ඔබ ජීවත් වෙන්නේ බයෙන්ද ඔබේ සිත තුළ බය කොතරම් දුරට යට තියනවද මං හිතන මං අද දහම් පාසල් ළමයින්ට මේ පටවියාපෝදේ යෝයව ගැන කියලා දෙන්න උත්සාහ කරා උත්සාහ කරලා කියන්නේ මොකද ළමයින්ට තේරුම් ගන්න අමාරුයි අපිටත් තේරුම් ගන්න බැරි කොට මේ ඉතින් දැන් දැන් අපිත් කියනවනේ මේ ආපෝ ගතිය තේජෝ ගතිය එහෙම තියෙනවා කියලා මේ මේ සොලිඩ් දේවල් වල ඉතින් ඕක කිව්වට තේරුම් ගන්න හරි අමාරු වෙන්නේ නේද? ඉතින් ඒක හරිසියුම්. ඒ වගේ මම හිතනවා ඒ වගේ අපේ හිත තුල මේ බය කියන දේ තියෙනවද? අපි මේ දැන් කරන්නා වූ සතුටින් මේ කරන්නා වූ දේ තුල බය තියෙනවද? ඒ කියන්නේ අර පට සොලිඩ් එකක් තුල ආපෝ දකින්න අමාරු වගේ මේක අමාරු කාර්යයක්. එහෙම තියනවාද? එහෙම දකින්න තරම් අපිට සියුම් වෙන්න පුළුවන්. බය කියන දේ පැල පදියම් වෙලා තියෙනවනේ අපිට. ඒක ඒක ඒක දකින්න පුළුවන් අපිට. දකින්නවද? එහෙම එහෙම තියෙන එහෙම තියෙනවා නම් එහෙම දකින්න අපිට පුළුවන්ද? එහෙම තියෙනවා නම් ඒකට අදාළ වෙන ධර්මතාවය මොනවද? මම හිතනවා එහෙම තියෙනවා කියලා. මම හිතනවා අපි කරන්නව සියලුම ක්‍රියාදාමය තුළ බය තියෙනවා. ඔබ රස්සාවට යාම තුළ බය තියෙනවා. මේ මේ චිත්‍රපටය බැලීම තුලත් බය තියෙනවා කියලා කියනවා. ඒක හැබැයි දකින්න පටවිය තුල ආපෝ තියෙනවා දකින්න අපහසු වගේ ඒක නම් මේ මං වාඩිලෙන ඇඳ තුල ආපෝ ගති තියෙනවා දකින්න අපහසු වගේ ගතියක් කියලා මට හිතෙනවා. ඒ වගේ සියුම් මට්ටමට මේක තියෙනවා. මෙයා දකින්නේ කොහොමද? එහෙම තියෙනව නම් කුමක් නිසාද ඒ වෙන්නේ? ඒ වෙන්නේ මම මේ දේ මේ මම මේ මේ මේ දේ මේ දේ මම මගේ කියලා ගන්නා ලක්ෂණයක් මා තුළ තියෙන නිසාද? එහෙම නැත්නම් මේ දේ මට පවත්වන්න පුළුවන්. අද තියෙන දේ මට හිතක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අද තියෙන සතුට හිතක් තියෙන්න පුළුවන්. නැත්නම් මේ අද සතුටක් විඳින මම හිතක් පවතින දෙයක්. තත්වයක් කියලා මේ නිත්‍ය වශයෙන් ගැනීම නිසාද? කියන කාරණාව. යන්ත මාත්ම ඔබතුමන් පුළුවන් දෙක දෙන්න. ඔව් තේරුම් ගන්න ලයින් දරුවත් මාත්ම ඒක ඇත්තටම මට ඔබතුමා මූලික වශයෙන් ඒකට කෙටි පිළිතුරක් සැපේවා මම හිතන්නේ අපිට තියෙන මේ කෙටි පිළිතුර ටිකක් තව ටිකක් ඉගෙන ගන්න එකයි බය උපදිනවා ඒක පිටයක් ඉඳලා එකක් තමයි වස්තු ආනි කියන තමන්ට තියෙන දේවල් භෞතික දේවල් නැති වෙනවා කියලා බයයි ඊළඟට තියෙනවා තමන් හදාගත්ත ප්‍රතිරූපයක් ඒ ප්‍රතිරූපයට හානි සිද්ධ වෙනවට බයක්. තමන් ලෝකයේ ඉතිරියේ හොඳ මිනිස්සෙක් හැටියට පෙනී සිටින්න අවශ්‍යතාවයක් තියෙනවා. පෙනී සිටින කෙනෙක් ඉන්නවා. ඒකෙන් හදාගත්ත ප්‍රතිරූපයක්. තමන් පිළිබඳව අනු මේ විදිහට දකින්න ඕනේ කියලා දැන් වෙනස් වෙයි කියලා බයක් තියෙනවා. ඒ වගේම අනිත් වස්තු විනාශ, භෝග විනාශ, තමන් හරි හම්බ කරගත්ත දේවල් තමන්ගේ දරුවන් තමන්ගේ දේපල නැති වෙයි කියන බයකුත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඔක්කොම ඉන්නේ මේ තමන් කියලා කෙනෙක් හදාගෙන ඊට පස්සේ තමන් හැදුවට පස්සේ තමන්ට අයිති දේවල් හදාගන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඔබට හොඳ උදාහරණයක් මේ ළඟදිත් ඒක දේශනයකදී හුවා දැන් අපි මේසේ කියන්නේ මොකටද කියලා. මෙසේ කියන්නේ කකුල් හතරකුත් කෙලින් කකුල් හතරක් මේ වගේම ඊට මත පිටින් තියෙනවා ලෑල්ලක් ඒක සම්බන්ධ කරන අපි කියනවා මේසය. ඊට පස්සේ මේසය කියන එක හදාගත්තට පස්සේ මේසයට කකුල් කියනවා. මේසේ ලෑල්ල මේස ලෑල්ල කියනවා මේසේ කකුල් කියනවා. ඒ විදිහට ඊට පස්සේ අපි අර නැති දෙයක් මේසය කියන හදාගෙන අදාගත්ත දෙයක ඊට පස්සේ ඒකම දේවල් අයදාන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ දෙයක් අපි Taman කෙරෙහි තේ විදියට උගන්වනවා. එතනම අපි ධර්මය ආපෙන් අපි දන්නා මෙහෙම නාමරූප ක්‍රියාවලිය කියන්නේ මෙතන සත්පුරුෂ කියන සංඥාවක් විතරයි මේ වැරදියට ගත්ත සංඥාවක් කියන්නේ කියන එක අපි දන්නවා. හැබැයි දැනගත්තා මේ සංඥාව දීන ධන සමාධියකින් ගත්ත දේ ට අයිති දේවල් ටිකක් ඊට පස්සේ අපෝ හදාගන්න ගැතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් නැති වෙයි කියන බය තමයි තියෙන්නේ හැම මොහොතකම තියෙන මේ දේවල්. මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් මේ ළඟට මම ලංකාවේ සිඩ්නි ඉඳලා කොළඹට එනකොට අපේ මේ බැගේජ් වල බර ටිකක් නිරන්තර සීමාවට වඩා වැඩි. කිලෝ 60යි කියලා ගෙනියන්න පුළුවන් නේ. කිලෝ 30යි. දෙන්නේ ආවා දෙන්නට ගෙනියන්න පුළුවන් නීතිමය වශයෙන් කිලෝ 60ක්. නමුත් කිලෝ 65ක් මීටර් වඩා වැඩි කොටසක පස්සේ කොටස සයින් කරලා කිලෝ 65ක බරක් තිබුණා ගේන. ඉතින් ගුවන්තර වල එනකොට හිතේ වදිනවා දැන් මේක බර වැඩි වෙයි. මේ කොටස ක්‍රිටිකල් යන්නේ. මේ ටික අරන් යනවා නම් අමතර ගාණක් කරලා ඉවර ගෙනියන එක වටිනවද? ඔගේ අත්‍තරම මේ එකක් තමයි මේ තියෙන සල්ලි ටික නිකන් මේ තේරුමක් නැති දේවල් ගෙනියන්න බය වේවි කියන බයයි. මේක බර වැඩි වෙයි කියලා එතනදී ප්‍රශ්නයක් ඇති වෙයිද කියන බයයි. ඕකේ ඒකම හිතට වද දෙන ස්වરૂපේනවා. ඉතින් ඇත්තටම හිතලා බලනකොට එතන තියෙන්නේ තමන්ගේ මේ වස්තුව නැති වෙයි. නැත්තම් තමන් මේ ගැන වෙන කවුරුත් හිතයි. කිලෝ 60යි කියලා තියෙන 65 ගෙනියන්න වංශනිකව ගෙනියන්න මහන්සි ගන්නවා. ඒකෝට අපේ තියෙන ප්‍රතිරූපයට හානියක් වෙනවා. අපේට අපි බොහොම දැහැමි විදියට ජීවිත ගෙවන්න ඕන කියලා හිතාගෙන ඉන්නකොට මෙතන වංශාවක් ඇති වෙනවා. ඒ වගේ එක එක විදිහේ බයවල් අස්තිර ගති හිතට වදිනවා. හිත දවන තවන ස්වરૂපයෙන් නැති වෙනවා. ඉතින් මේ ඔක්කොම අතර බලනකොට ඔබ නිහිල්ල තියෙන්නේ අර තමන්ගේ කියලා ගත්ත දේවල් හින්දා තමයි ඒව නැති වෙන්නේ. ඔබට ඒව මේ කියන වෙනස්කම් ඇති වෙනකොට අපේ තියෙන ප්‍රතිචාරයට කලින්ම අපි මූල දෙන්න යම් කිසි බයක් ඇති වෙනවා කියන එක ප්‍රායෝගිකව එතනදී දැනගන්න. ඔබ සුළු දෙයක් නමුත් එතනදී කිනිචර දෙවිල්ල ඒකේ වටින්නේ ඒ ප්‍රමාණයට වටර දෙමින් ලක්ෂණ ඒ කියන්නේ මේ මරන්න හොරකම් කරන්න ඒවත් කිසිම නෙවෙයි. නමුත් අර වගේ පොඩි දෙයකට පවා අතුරුතින් දෙවින්නක් තියෙනවා. එහෙනම් අපේ චිත්තය ගැන අපි බලනකොට මොනවටද මේ කරන්නේ? ඒක හොඳට තේරෙනවා මෙහෙම දෙයක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නේද කියන එක. මේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ කාමයට පැත්තටයි අර දෘෂ්ටිය පැත්තටයි කියන එක තමයි අනුගත කරවට හිතේ. තෙරුවන් සරණයි කියන්නේ මහත්තයා බොහොම හොඳින් ඒ කාරණාවන් පැහැදිලි කරා. හැබැයි එතනින් උත් අපි ඉස්සරහට යන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේම ඔබතුමා දැන් මම කිතින් කියපු දේ ඔබතුමා බොහොම හොඳ තැනකට ගෙනාවා. බොහොම වෙන් අපි එතනින් උත් තව ඉස්සරහට යමු. දැන් ඔබතුමා පැහැදිලිවම කියලා දුන්න අපිට ඒ සියුම්ව ඔබතුමාගේ උදාහරණය හරිම හොඳයි. අපි ඒකමුණත් අපිට ඉස්සරහට ගෙන ගන්න පුළුවන් වෙයි. අපි එහෙම කරා. දැන් මමත් එහෙම කරනවා. මේ මේ කිලෝ 20 ගෙනියන්න පුළුවන්. කිලෝ 30ක බඩු වටව ගන්නවා ගෙනියන්න. හරි. ඉතින් ඔය ASCII නිකමටත් හිතනවා වැරදිලවත් මේ තථාගතයන් වහන්සේ පැත්තක තියමුක අපි මේ මේ රහතන් වහන්සේ කෙනෙකුත් පැත්තක තියමු ටිකක් ඔය ධර්ම අවබෝධයක් තියෙන මේ සාමාන්‍ය කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගමුකෝ දැන්ට අපි ඉන්නේ අපි අජන් බ්‍රහ්මා වහන්සේ හරි ධම්මජීව හමුදුරු හරි අපි එහෙම නිකන් හිතමුකෝ කවුරු හරි සුදස්සන ආන්දර ඒ යනකොට ඉතින් ඔහොම පටවගෙන යනවාද මං වගේ මම මං වගේ මං හන්නේ මම කියන්නේ මම කියන්නේ මේ යන්ත මහත්තයාට උදාහරණයක් කවුච්චි දැන් යන්ත මහත්තයා ගැන හිතන්න යන්න එපා. තම තමන් කරන කටයුතු ගැන හිතන්න. ඈ ඕක ඒක උදාහරණ. ඒකනේ මම අර කිව්වේ තමන් කරන ඕනෑම ක්‍රියාවලියක මේ තියෙන චිත්ත ක්ලේශ ස්වરૂපය එකයි. එතකොට එවැනි දෙයක් කරන්නේ මම ඇයි කියන කාරණාව. දැන් මම එහෙම ඒ විදිහට කරේ මේ මට ඉන්නවා පිරිසක්. මට පිරිසක් ඉන්නවා. දැන් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මම මෙහි ඉන්නේ නිකන් මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට යන්නේ මම. මම ඉතින් යන්න එපා හොඳට. කියලා දෙන්න එපා මේ නැති අයට මම ඇති එක්කෙනා නැති අයට මම දෙන්න එපා. මම දෙන්න ගෙනියන්න ඕනේ. මේ බලන්න මම කියන වචන වලත් එක ඒවල යට තියෙන දේවල් හිතලා බලන්න වෙනවා. මන චිත්ත ක්ලේශන්, චිත්ත ස්වરૂපයන් ටික ක්ලේශන් කිව්වොත් බය වෙනවනේ. හිතේ තියෙන ස්වરૂපයන් ටික අපි සෝනනසිකේ හිත බලන්න කියලානේ. හිතේ තියෙන ස්වરૂපයන් ටික බලන්න වෙනවා. මම ඇති එක්කෙනා යනවා යනකොට මම දේවල් ගෙනියනවා එහෙ ඉන්න කට්ටියට දෙන්න ඒකත් ඔය එහෙ ඉන්න ජෝන්ට අප්පුහාමිට බණ්ඩලාට දෙන්නේ නැහැ මේ අපේ කට්ටියට දී ගන්න එහෙම තමයි මම යන්නේ එතකොට මේ ඒව තුල තියෙන්නේ මොනවද ඒව තුල තියෙන්නේ මොනවද එතකොට මේ ඒ දීම නිසා මම බලාපොරොත්තු වෙන්නේ මොනවද ඒ දීම නිසා මම මේ සංසාර ගමන නිමා කරගන්න බලාපොරොත්තු වෙනවද එහෙම නැත්නම් මොනවා හරි මම බලාපොරොත්තුවක් තියනවාද? ඒ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇයි මට එහෙම බලාපොරොත්තුවක් තියෙන්නේ? ඕවා මේ ඒ මේ බඩු ටිකව 20 කිලෝ 20ට කිලෝ 30ක් ගෙනියපු කතාවට කිසියම් උත්තර ටිකක් දැන් මම අහපු ප්‍රශ්න වලට තියෙනවාද? ඒ උත්තර ටිකමයි අපි කරන්නව වෙනත් බොහෝ දේවල් වලට තියෙන්නේ කියලා මට හිතෙනවා. එකම උත්තර ටික තියෙන්නේ. ක්‍රියාව මොකක් වුණාද? ඒ කියන්නේ හිත යන තියෙන තත්ත්වෙ මේ කතා කරන්නේ මේ හිතේ තියෙන ස්වરૂපේ ඒ උත්තරේ එකමයි කියලා මට හිතෙනවා ඒ ක්‍රියාවන් වලට. මේ ජයන්ත මහත්මයා ඔබතුමාට මොකෙදී මම යොමු වෙලා ඒ මං කියපු එකට කිසියම් ඔබතුමාට ඔය ලස්සනට එකතු ගන්න පුළුවන් ධර්මයෙන් පොඩ්ඩක් එකතු කරලා අපි ගෞරවනීය සාරණ වහන්සේට ශ්‍රීමති මහත්මයාට යොමු වෙනවා. ඔව් ඒක තමයි. වටින්නේ අභ්‍යන්තරයේ තියෙන සිතුවිලි අඳුර ගන්න එක තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඔකදී එක එකනාගේ සත්‍යන ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මතු පිටින් මතු පිටින් හරි නැත්නම් අභ්‍යන්තරයෙන් හරි තියෙනවා දානමය සිතුවිල්ලක් තියෙනවා. ඒක මූලික වෙන්නේ. නමුත් දානමය සිතුවිල්ල ඇතුලේ දරොස් මහත්මයා කිව්වා වගේ වංචනික ධර්ම කියන්නේ තමගේ ප්‍රතිරූපේ තවදුරටත් කොට නගා ගැනීම තමගේ ජයන්ත මහත්තයාගේ හඬ අපිට මොහොතක නැතිවලා ගියා නේද? ඔව්. ජයන්ත මහත්තයාගේ හඬ නැතුව ගියා. තුමා ඔන්ලයින් නම් ඉන්නවා ලංකාවෙන් සම්බන්ධින්ද ලයින් එක ඩ්‍රොප් වුණා. හොඳයි. එතුමා සම්බන්ධ වෙනකන් අපි මේ මේ ඒ කාරණාව පිළිබඳව ගෞරවනීය ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. ශ්‍රීමති මහත්මිය මම කියපු ටික කොනු කරලා ඒකෙන් ඉස්සරහට පොඩ්ඩක් ගෙන යන්න. සරණයි. ඇත්තටම ඇත්තටම ජයන්ත මහත්මයා හොඳ තැනකට ගිනාවා කියලා කියන්න පුළුවන්. ජයන්ත මහත්තයා කිව්ව ප්‍රශ්නේ අපිටත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලංකාවට යන්න කියලා හිතුවකින් ඉතින් හැමදාම වැඩිපුරත් බඩු ටිකක් ගෙදරට දාලා කියලා සමහර වෙලාවට මගදිත් අයින් කරන්න තරමට තියෙනවා. ඒ වගේ ඒ වගේ ප්‍රශ්නයක් වෙනවා. ඒකට ඉතින් අර හිතේ හුඟක් මානසික තත්ත්වයක් මානසික කැළමීමක් ඇති වෙනවා බයක් කියන එක. දැන් අපි යම්කිසි වැරදි වැඩක් කරනකොට අපිට ක්‍රම කීපයක බයක් ඇති වෙනවා. අත්තානුවාද බය කියලා තමන් තමන්ට දොස් කියයි කියලා බයක් ඇති වෙනවා. පරානුවාද බය කියලා අනුන්ගෙන් අපිට දොස් අහන්න වෙයි කියන බය ඇති වෙනවා. ඊළඟට දණ්ඩ බය අපිට දඬුවම් ලබන්න වෙයිද කියලා බය ඇති වෙනවා. දුක්ගති බය කියලා දුර්ගතියට ගිහිල්ලා අපා දුක් වලට පත් වෙන්න හේතු වෙයිද මේ කරන වැඩ වැරදි වලින් කියන හැඟීම් එනවා. ඉතින් ඒ වගේ ඒ වගේ බයක් තියෙනවා. ඒ වගේම අපි සාම අපි කරන කියන හිතන දේවල් ගැන අවධානයෙන් නොහිටියොත් දැන් ස්වාමීන් වහන්සේ හොඳ තැනකට යොමු කරා අපිව ඒ කියන්නේ දවස පුරාම නිතරම මම මොහොතක් මොහොතක් ගානේ අපිට පුළුවන් නම් අපි හිතන්නේ මොකක්ද මොන විදිය දෙයක්ද පටිඝ සිතක්ද ද්වේෂ සිතක්ද සද්දා ආදී විදියෙන් සිතක්ද ඒ විදිහට අපිට හිතන්න පුළුවන් නම් සතිපට්ඨාන සූත්‍රයට අනුව කටයුතු කරන්න පුළුවන් නම් දවසේ හැකියතාක් වෙලාවල සතියෙන් ඉන්න පුළුවන් නම් ඒ වගේ දේවල් තමයි කරන්න ඕන. දැන් ඒ කියන්නේ අපි හැමතිස්සෙම අපි හිතන්නේ අපි ගෙනියනවා තමයි දේවල්. දෙයක් දෙන්න ගෙනියනවා තමයි. ඊළඟට අපේ පවුලේ අයට ඉතින් අපි දෙනවා කොහොම ආදරෙන් ගෞරවයෙන් මෛත්‍රී සිතින් දෙනවා. පවුලයට හොඳ දේවල්. නමුත් අර අපිට තියෙන ගෙනියන්න තියෙන අමාරුකම නිසා ඉතින් බොහෝ බොහෝ පිළිස් ඉන්න නිසා ළඟම අයට තමයි අපි පවුලෙම අයට තමයි අපි හොඳ හොඳ දේවල් දෙන්නේ. ඉතින් ඇත්තටම ඒක දානකටත් වඩා අර මිලයටමත් එක වගේ වංචනික පැත්තට බරකමක් තියෙනවා. මොකද දානයක් නම් අපි අත හොදගෙන හැම අපිට දෙන්න පුළුවන් හැම කෙනාටම දෙන්න ඕනේ අපි. නමුත් ඒක ඉතින් ප්‍රායෝගිකව කරන්න බැහැ තමයි. නමුත් ඒ වගේ දේවල් වල හිතිය යුතු තැන් තියෙනවා. දැන් මහබෝසතාණන් වහන්සේ දැන් විස්සන්තරාත්ම භාවයේදී දන් දුන්නේ තමන්ගේ ඥාති පරපුර ගැන එහෙම නැත්නම් තියෙන ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හරි ඒගොල්ලන්ගේ තියෙන සිල්වත්කම ගැන හරි හිතලා නෙමෙයි. පොදු වේදින්න. අන්න ඒ තත්ත්වයට එන්න පුළුවන් නම් ඉතින් එතකොට අර වංචනික ධර්ම කෙලෙස් වලින් මිදෙන්න සෑහෙන දුරට හැකි වෙන බවයි තේරුම් ගන්න තියෙන්නේ. ඔතන මම මගේ මගේ ආත්මය කියලා හදාගෙන මගේ ලෝකයක් හදාගෙන ඒවට ප්‍රපංච කරලා මගේ අය දියුණු වෙන්න ඕනේ මගේ අය හොඳින් ඉන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අදහස් තියෙන නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ තවමත් ජීවිත ගත කරන අය වශයෙන් අපෙන් ඒවා කියනවා. ඉතින් ධර්මය අහලා දැනගෙන ඉන්න නිසා හැකිතාක් දුරට පාලනය කරගන්න ලැබෙනවා. නමුත් ඒව වෙන්නේ ඒ මම මගේ මගේ ආත්මය කියලා හිතන විදිහට තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච කරගෙන තියෙන නිසා බව තමයි වගේ වැටෙන්නේ. බොහොම පිං සේමති මහත්මිය හොඳයි. ගිහි හෝ තුමේ ගිහි කියලා කිව්වා ගිහි හෝ විවික්තු හෝ ඒ කියන්නේ සිරුරක් ඇඳ හෝ නැවෝ තථාගත ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ එකම එකායන පරමාර්ථයක් නම් අපි සියල්ලම තේරුම් ගත යුතු වෙන්නේ එකම දේ එකම මාතට යන්න ඕනේ වෙන්නේ. ඉතින් එතකොට අපි මේ අපි හේතු ගොඩාක් අතුරෙන් අපි එක හේතුවක් හිතුවොත් එහෙම ප්‍රබල හේතුවක් මට හිතෙනවා මේ මම කරන්නා වූ ඒ හැම සංස්කාරයක්ම අපි දෙද පෙත් බඩු ගෙනිනවා කියපු එක වුණත් සංස්කාරයක්නේ කාය සංස්කාරය. ඒක ඇතුලේ චිත්ත සංස්කාර තියෙනවා. කියන්නේ ඒ ගොඩක් තිබුණානේ ඔය බඩු ගෙනියන්න ගත්තේ. ඒ වගේම තමයි මම කරන්නව අනිත් වැඩ. මේ මේ කරන්නව නොයෙකුත් වැඩ ඉතින් ඕල. හැම සංස්කාරයක් සංස්කාරයක්නේ ඉතින් මේ සංස්කාර කෝටියක් විතර කරනවා. ඉතින් මේ හැම සංස්කාරයක්ම මම කරන්නේ ඒ සංස්කාරයක් මම කිරීම පිට කරන්නකොට මගේ හිත තුළ මේ කිසියම් ආකාරයක මේ මානේ සහයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මගේ හිතේ ස්වરૂපයක් තියෙනවා මේ මා උස්කර තැබීමේ මේ චිත්ත ඒ කියන්නේ මානයකින් දෙය අර්ථ දක්වනවානේ අර චිත්තේ උස්කර තැබීමක් කියලා. ඒ පිටකු දේශයන් පොතේ දැකලා තියෙනවා මේ වගේ වචන හදිසියෙන් තියෙන වචන ටික මතක නැහැ චිත්තේ උස්කර තිබීමක් මානෙ කියලා. ඒ එහෙම නැත්නම් මේ කිසියම් තත්වයක් සහ තවත් තත්වයක් අතර කිසියම් ආකාරයක සංසන්දනාත්මක මිනීමක් මානෙ කියන වචන වලින් අර්ථ දැක්වලා තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. එතකොට ඒ ආකාරයේ චිත්ත ලක්ෂණයක් මගේ හිත තුළ නිරන්තරව පවතිනවා කියලා හිතනවා. හැම වෙලෙම මේ ඒ කිසියම් ආකාරයක මිනීමක් කියලා තමයි යමක් කරන්නේ. කිසියම් දෙයක් මම කරනවාද ඒ දේ තුළ කිසියම් ආකාරයක මිනීමේ අර මගේ හිත තුළ තියෙන ප්‍රතිස්වරූපේ ක්‍රියාත්මක වෙනවා කියලා හිතෙනවා. එතකොට මේ දැන් මේ ගත්ත ගොඩහැඳි උදාහරණවල තම තමන්ගේ හිත ක්‍රියාත්මක වෙච්ච විදිහ හිතලා බලන්න පුළුවන් කෙනෙකුට එතකොට හිතන්න පුළුවන් හිතේරෙන් ගන්න පුළුවන් වෙයි ඒ තුල තියෙනව නේද යටි තුල කිසියම් ආකාරයක උත්සාහ තැබීමට දරන ලක්ෂණයක් සහ අර මනින ස්වરૂපේ ලක්ෂණයක්. වෙනත් වචනකින් කියනවා නම් මානයේ ස්වરૂපයක්. එහෙම නැත්නම් මේ කිසියම් දෙයක් අනිත්‍ය හැමදේම අනිත්‍යයි. ඒ ඒ අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා ගන්න ඒ සංඥා විපල්ලාසයක් කෙරෙනවාද? ඒ කෙරෙන දේ යට ඒකට උපකාරක ධර්මයක් ඇටියට මේ මානය කියනවා චිත්තක්ලේශය මානය කියනවා චිත්ත ලක්ෂණය ක්‍රියාත්මක වෙනවා කියන ධර්මතාවය අපිට තේරුම් ගන්න පුළුවන් ද කියන කාරණාව. ඉතින් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයත් සමග ඔබ වහන්සේට පුළුවන් ස්වාමීන් වහන්සේ වන්දන ඔබ වහන්සේ කිව්වා වගේ පොතපතේ පරිහරණයක් මේ අවස්ථාවේදී නැහැ. නමුත් සාමාන්‍ය විදිහට අපි හිතගෙන බලලා තම තමන්ගේ හිතගෙන ඔබ වහන්සේට ඔබ වහන්සේ අපි ඔබ වහන්සේ ඔබ වහන්සේ හිත අපි අපි කියන්නේ අපේ හිත එහෙම හිතගෙන බැලීම නිසා අපි සියල්ලම ගිහි පැවිදි ස්වරූපෙන් තොරව කරන්නා වූ සංස්කාරයන් යට ඊටාම යට මේ සිතක පවත්නා වූ මානෙ නම් වූ කවුරුකත් එක තියෙන ලක්ෂණයක්නේ. ඒ ඒ ලක්ෂණේ උපකාරයක් තියනවාද යම් කිසි මට්ටමකට. මේ කරන්නා වූ සංස්කාරයන් වලට අනිත්‍ය දෙයක් නිට්ටය කියලා ගනිමින් මේ යන්නා වූ ඉදිරි ගමනට. සන්නස්. ඔව්. ගර්භව සන්තසයි මාතෘකා මහින්ද තුන හතරකට සම්බන්ධ වෙන්නේ අපිට දැන් මේ මට හිතාගන්න බැහැ කොතනින් පටන් ගන්නද කියලා මම මහින්ද මානිය කියන කවි පස්සේ යමු ඉස්කලේ මම කැමති මම බොහොම සන්තෝෂ වෙනවා මට නම් මතක නැහැ මේ එක එක රිතුන් තුන හතර දෙනාම කියපු කරුණු වල හරිම වැදගත් අංශ කීපයකට යමු වුණා දැන් අර මුලින්ම සඳහන් කළ මාත්මී කියන අත්හැරීම අපිට තාම විශිෂ්ට වැඩ කටයුත්තක් අපි කළ යුතු අපි පුරුදු කරගත යුතු අධ්‍යයනය කියන එක දැන් ඒ අධ්‍යයනය කියන්නේ අපි යම් දේවල් කරනවා හැබැයි ඕනම යම් දේවල් අයිති කරගන්නවා යම් පුද්ගලයන් පිළිබඳව අපිට අයිති කියලා හිතා ගන්නවා ඒ ඕනම එකක් ඕනම වෙලාවක නැති විය හැකි කියන අවබෝධය තමයි අධ්‍යයනය එක්ක සම්බන්ධ වෙන්නේ ඒ ඒක ඒක හරිම කේන්ද්‍රීය වැදගත්ම කතාවක් දැන් ඒක කාටිකින් අර බඩු ගෙනියන එකේ බර කතාව ගැන කිව්වා ඇත්තෙන්ම දැන් ඒකෙත් බලන්න අපි බඩු ගෙනියන්න යනකොට බෑග් එක පුරවනකොට ගෙදරදී කොයි දේවල්ද එතෙන්දී අත්හරින්න කැමති බලන්න ඉච්චර සුළු දෙයක් අත්හරින්න ඒක ගැන අපි කොයිතරම් නම් තීරණාත්මකව හිතන්න වෙනවද කොයි වෙද දාලා යන්නේ කොයි වෙද ගෙනියන්නේ දැන් ගෙදරකින් මාස ගානකට පිටරට යනකොට දැන් මම පවා යනවා ටිකක් කාර්ම ලංකාවට ඒ වගේ මට හිතා ගන්න බෑ කොයිවද මේ දාලන්නේ කොයිවද ගෙනියන්නේ මොනවද ගෙනියන්න ඕනේ මම දැන් ඒකදී අපි අර දාන්නේ කියන වෙන මාතෘකාවකට ඇත්තම යනවා ඒක කියොත් මේ මම යම් යම් රට යම් යම් දේවල් කියනවා මමත් කියනවා කොටින්ම පෑන් වර්ග 200ක් ගෙනියනවා ඒ දන්නා අඳුන වේද ආයතන වැඩ කරන අය හම්බෙච්චම් පෑනක් හරි දෙන්න ඒක ඒක වෙනම කතාවක් ඒ දීම සම්බන්ධ මාතෘකාවක් පැත්තක තියමු එතකොට ඒක ගැන විග්‍රහ කිරීම සහ ඒ ගැන සාකච්ඡා කිරීම පැත්තකට කීම දැනට දැන් මේ මොනම අවස්ථාවකදී අපි බෑග් එක ගෙනියනකොට මොනවද අතහැරලා යන්න පුළුවන් මොනවද අතහැරලා යන්න බැරි බලන්න එතකොට ගමනක් යනකොට අපි ගෙනියන්න ඕන මොනවද කියලා තීරණය කරගන්න අපිට උච්චර අපහසු නම් අපි සාමාන්‍ය සංකල්පී හැට නැත්තම් පොත්පත් වලින් කියවලා ලබන දැනුම නැත්නම් සූත්‍ර කියවලා ලබන දැනුම ආශ්‍රයෙන් මරණයේදී අපිට විවිධ දේවල් අත්හරින්න වෙනවා සියල්ලම අත්හරින්න වෙනයි කියන එක හිත වුණාට අපි කොච්චර සූදානම්ද යම් තැනකින් යම් තැනකට යනකොට යම් දේවල් අත්හරින්න. එතකොට ඒක පැහැදිලිවම සම්බන්ධ වෙනවා අපේ මනස තුළ අපි කොච්චර අපේ අපේ මනස කොච්චර ප්‍රමුඛීමක් ඇති කරගෙන තියෙනවද යම් තැන් යම් දේවල් යම් අර අවසාන ටික තමයි වගේ එකතු කරගන්න දේවල් වලට අමතරව ප්‍රතිරූප ඒ වගේම යම් සංකල්ප දැන් අපේ හිත තුළ යම් සිතිවිලි ඇති කර ගන්නවා අවලා මේ જાති කෙනෙක් අවලා අවල් જાති කෙනෙක් වගේ නැත්නම් තමම් තමම් මේ වගේ කෙනෙක් වගේ ඒ ප්‍රතිරූප හෝ සංකල්ප විදු දේවල් අත අරින්න අපි කොච්චර සූදානම්ද අන්නේ ඒ සියල්ලම අතහැරලා යන එනවානේ ඔය මරණයේදී අනේ එතකොට දැන් අපි මේ පොඩි පොඩි දේවල් අතාරින්න අපිට සමහරට මෙච්චර අපහසු නම් අපේ සම්ප්‍රදායිකව කියන අරුණානුසුතිය හෝ මරණය පිළිබඳ නිරන්තරයෙන් සිටීම කියන එක සමහරට අර්ථ විරහිතයි. ඒ නිසා අපි මේ එකිනෙකක් සිද්ධි වෙන අපි කොයිතරම් නම් දේවල් අතහරින්න හැකියාව වර්ධනය කර ගන්නවද කියන එක තමයි තීරණාත්මක කේන්ද්‍රීය සාධකය. ඒ නිසා කොමන දේවල් පරිහරණය කළත් කොමන පුද්ගලයන් ආශ්‍රය කළත් කොමන ස්ථානවල හිටියා වුණත් කොමන ආකාරයෙන් තමන් දැනුමින් අවබෝධයෙන් මේ අභිමානයෙන් වර්මානයෙන් කතා කළා වගේ පිරලා හිටිය ගුණත් අපි මේ මේ දේවල් කොයි කොයි කොයි කුමන මොහොතක හෝ අතහැරලා යා ඒ අවස්ථාවට අතහැරලා යාමට කොච්චර සූදානම් කියන එක හරිම වැදගත් ඒකෙදි අත්හැරීම කියන කර අනිවාර්යෙන් අපි යොමු වෙ යුතුයි යම් දේවල් භාවිත ක්‍රමයක හිටවරත් අත්හරින්න සූදානමින් ඒ භාවිත දේවල් භාවිත කළ යුතුයි කියන ටික. ඉතින් ඒ හින්දා අපි හිතමු මෑත කාලේවත් මාතෘකා පටන් ගන්න මේකට බය ගැන නිසාම ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපි එකින් එක අයෙකුගේ මරණ බයතාවකාලික පැත්තකින් තියමුකෝ. මෑත කාලේන කොමන දෙයකටද බය වුණේ? අද දවසේ පුළුවන් මෑත මාස හයක් කතා කරලා දෙන්න පුළුවන්. අපි කොමන සිද්ධියකටද කොමන තත්ත්වයකටද කොමන පුද්ගලයෙකුටද කොමන මනස වේදන කොමන සංකල්පයකටද බය වුණේ? අන්න එහෙම එකක් ගැන අපි ප්‍රතිවීක්ෂා කරලා එහෙම නැත්නම් නිරීක්ෂණයක් කරලා රිවිව් එකක් කතා කරනවා කරලා අන්න ඒබඳු මානසික තත්ත්වයක් අප සිත තුළ ඇති වෙන මොහොත එකිනෙක මොහොතක් අදන ගණනින් යාමේ වැඩ පිළිවෙලකට අපි යමු යුතුයි ඇත්තෙන්ම ඒ සම්බන්ධයෙන් කතා කරලා ඊපස්සේ මම හිතන්නේ මම මානේ කෙනෙකුට එන්නවා කැමති මේ ටික මම හිතනවා ගැන මම කතා කරන්න කැමති දැනෙන්නයි කියලා එනම් මම සම්පූර්ණ ජවන් සම්මයි. තේරුවන් සම්මයි සානවාස මේ මල්ලිකාක්ක චන්දන මහත්මයා හැම එකතු වෙන්න කැමතිද? මල්ලිකා ඇයි මට ෆලෝ කරන්න සම්පූර්ණව කියන්නේ යන්න. මට ඉතින් කියන්නේ හොඳයි තේරුවන් සරණයි. හොඳයි. Uh, ඔව් uh, චන්ද්‍ර මහත්මයා සමානට මේ මම හිතන්නේ හැකියාව තියෙනවද දන්නේ නැහැ. අද ස්විතාලෙන් දන්නේ නැහැ එතුමා සම්බන්ධ වෙන්නේ. සමහර සමායයට තේරුවන් සරණයි. මම තාම ස්විතාලේ ඉන්නේ මේ අහගෙන විතරයි ඉන්න පුළුවන්. හොඳයි හොඳයි. තේරුවන් සරණයි. චන්දන මහත්මයා තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ කල්යන මිත්‍රය චන්දන මහත්මයා ජපානයේ එතුමා අද දින රස්නේ පිටින් ස්විතාලේ ඉන්න ගමන් මම සවන් දෙන්නේ දැන් අපි ගැන මතක තියාගෙන එතුමටත් පින් දෙන්නත් ඕනේ අපි වැඩසටහන වෙලා ස්වාමීන් වහන්සේ අද දවසේදී සනීප වෙන්නේ මේ ලෝක සුවය ප්‍රාර්ථනා කළා. හොඳයි මේ මම කුමුද මහත්මියට නැවතත් වෙන්න කුමුද මහත්මිය ඔබතුමිය මතක කරපු කාරණාව ඉස්මතු ඔව් මේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ ඇත්තටම මට කියන්න දෙයක් තිබුණා මේ ලංකාවට යනකොට තමයි අපිට ගොඩක් මේ ওই ප්‍රශ්න එන්නේ මේ මම නම් හැබැයි මේ ගොඩක් වෙලාවට මේ බෑග් එක පිටතට පුරවන්න යන්නේ නැහැ නේ. මොකද හේතුව උස්සන්නත් අමාරුන ඔය කිලෝ ගන්න. අනිත් එක තමයි අපේ අතින් කෙරෙන වැරද්දක් තමයි දැන් එහාට ගියාට පස්සේ මේ ඒ කට්ටිය ඉස්සරහා ඉතින් අපි මුතු කුජලෝ වගේ මිනිස්සු බලන් හිතන්නේ මේ රටකින් ගියාම මේ කියන්නේ මොකද ලංකාවේ ආයතන මේ රටවල් එක්ක බලනකොට විශාල මුදල් ප්‍රමාණයක් නැහැ ඉතින් අපිට වගේ වියදම් කරන්න ඉතින් අනේ පව් මේ මිනිස්සු මේ බලන් ඉන්නවා අපි දිහා මේ හරිම මේ අමුතු විදිහට ඇත්තටම ඒක හරි පව් කියලා හිතුණා ඉතින් මොකද මට අත්දැකීමක් තිබුණා එක මිනිස්සෙක් රටේ ඉඳලා ඇවිල්ලා හිටියා මේ පන්සලට ඇවිල්ලා හිටියා මම හිතන්නේ පව් 25ක් විතර ඇඳලා ඉතින් ඇත්තටම මේ මට හරිම කනගාටුවක් ආවා මේ අර මිනිසුන්ට අපි ඒක පෙන්නන එකෙන් ඇත්තටම ඒ මිනිසුන්ගේ ඒ මිනිසුන්ට අතුක්ක් ඇති වෙනවා අනේ අපිට මේව ගන්න සල්ලි නෑනේ කියලා. ඉතින් අර ඒවගේ දේවල් මම නම් ඉස්තරේ නෑ ඇත්තටම නමුත් සමහර කට්ටිය මේ අර ඒ මිනිස්සු ඉස්සරහ කතා කරනවා අරීම ලොකුවට පෙන්නනවා. ඒක ඇත්තටම මේ ඒ ඒ මිනිස්සු උත්සාහ කරනවා ඒ පාර මේ දේවල් ලබා ගන්න අපිත් උත්සාහ කරන්න ඕනේ කියලා සල්ලි කීයක් හරි වියදම් කළා මේ රටවල් වලට එන්න එන්නේ සෑහෙන දුකක් එනවා. ඇත්තට මේක අපිය ස්ට්‍රික්ට් රටකින් ඉඳලා විතරකට යන අය අතින් කරන වැරැද්දක්. අපි ඒ රටට ගියාම ඇත්තටම පමණක් ගොඩක් වෙලාවට මේ ඒ රටේ හැඳුම් අඳින්න බලනවා මොකද මෙහි යන විදියට මම අඳින්නේ නැහැ කොළඹට ගියාම මම අනි සාමාන්‍යයෙන් ලංකාවේ ඇඳුම් අරගන්නවා ඇත්තට අනිත් එක මම මේ ඔල්ලෝසුවයි මගේ මගුල් මුද්දයි විතරයි දාන්නේ මොකද මම ඒකෙනුත් බලාපොරොත්තු වෙනවා මේ මිනිස්සුන්ගේ හිත දූෂණය නොකර ඉන්න ඕනේ මොකද මිනිස් මිනිස්යාගේ හිත තමයි මේ කාමයට මේ නිකම්ම ඇදිලා යන්නේ ඒක නවත්තන්න බෑ ඇත්තටම. ඉතින් ඇත්තම මේ ධර්මයේ හැසිරෙන පුද්ගලයේ විදිහට මම මේ කිව්වා මේ ඇත්තටම මේ මේ මිනිසුන්ගේ හිත දූෂණය නොකර ඉන්න ඕන කියලා වෙන රටින් මොකද ඒ මිනිස්සු දැනගත්ත ගමන් කියන්නේ මේ අනේ අපිටත් ඇවිත් යන්න ඒ වගේ අදහසක් තමයි එන්නේ. ඇත්තටම ඒක මට හිතුණා අපේ යටින් පවක් සිද්ධ වෙනවද ඒ මිනිසුන්ව අපේ දූෂණය වෙනවද කියලා අපි කරන දේවල් වලින් එයාගේ හිත. ඉතින් මට අන්න ඒකයි කියන්න උනේ බුත්සර්ණයි. බුත්සර්ණයි කොහොමද වත්නේ මම ජයන්ත මහත්තයත් දැන් සම්බන්ධ තියෙනවා ජයන්ත මහත්තයා සම්බන්ධ වෙනවා. ඔව් දේවා තමයි මම හිතන්නේ ඔයගෙ මොකද අදහස් ටිකක් මතුණා. අපිට මූලික වශයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා කුලින් වය ඉන්නේ ගැන. එතකොට ඒක අපි මරණ සතියට සම්බන්ධ කරලා කතා කරා. අත් වශයෙන්ම ස්වාමීන් වහන්සේ හොඳට මතක කරලා දුන්නා මරණානුස්සතිය කියන එකක් මරණ බය කියන එකක් දෙකක් කියලා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. මරණ බය කියන්නේ ඇත්තම මැරෙන්න කියන බය. මරණානුස්සතිය කියන්නේ ඇත්තටම ලබස් මාසෙත් ඉස්සර සඳහන් කළා වගේ අපේ මේ ජීවිතයක් මනුස්ස ජීවිතයක් ලැබුණා අපිට බුද්ධ ධර්මය ලැබුණා අපේ පෙර කරපු කුසලයේ විපාකයක් හැටියට මේකෙදි කරගත යුත්තේ කරගන්න අපි ප්‍රමාද වීම කියන එක නවත්ත ගන්න තමයි වට අප්‍රමාදී වෙන්න තමයි අපි මනෝස්තිය වඩන්නේ. ඒකෙන් කියන වහවහ ධර්මයේ හැසිරීමට අවශ්‍ය කරන මතක් කර දීමක් සිද්ධ කරන්නේ මරණානුස්සතිය. ඒකෙන්ද ධර්මයේ දැනගෙන අපි ඇයි මරණානුස්සතිය වඩන්නේ කියන තේරුම ගන්න කෙනෙකුට මරණ බය කියන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතෙනවා. ඉතින් ඇත්තටම අර බය කියනකොට උගස්ලාවට අතහැරීම ගැන කතා වුණා. අපි අතහරින්න බැරි කම නිසා ඒ අපි අයිති කියලා හිතාගෙන තියෙන දේවල් නැති වෙන එක හින්දා අපිට බය වෙනවා. ඒ වගේම තමයි අපිට දැනෙන්නේ නැති දේවල් කියන දෘෂ්ටි. ඒ කියන්නේ අපේ යම්කිසි දෘෂ්ටියෙන් කියන අපිට අතහැර ගන්න බැරි කියලා. අන්න ඒ දෘෂ්ටියෙන් නිසා තමයි අපි ප්‍රකාශන ගැටුම් ඇති වෙන්න, ඒ වගේම බය පැත්තට යන්න, ද්වේෂ හදත වෙන්න බලපාන්නේ අපි මේ දෘෂ්ටි අතරින් බැරි ප්‍රශ්නේ තමයි මූලික වශයෙන් තියෙන්නේ. අපි හිතනවා අපි හිතන දේ හරි කියලා. ඒක තමයි අපි කලොත් කතාව මේ ඉතන සත්‍යාපිනිවේස කාය ගන්න කාය ග්‍රන්ථ කියන්නේ. කියන්නේ මේකමයි හරි මේ විදිහමයි හරි මගේ අදහස්මයි හරි කියලා අපි හිතන්නේ. ඉතින් අපි අර ෆ්ලෙක්සිබිලිටි එකක් නැත්නම් අපිට බැරි නම් විවෘත මානසිකින් දේවල් දිහා බලන්න අපිට ඒකට දෘෂ්ටි ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා බය වෙන්න කියන මොකද අපිට පේපර් එකේ යනවා දැන් අපිට දෘෂ්ටියක් තියෙනවා ඒ දෘෂ්ටි කෝණයකින් තමයි හැම දෙයක් ගැනම අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ මේ විදිහට මම හිතාගෙන ඉන්න විදිය මම ගැන හිතාගෙන ඉන්න විදිය අනුන් ගැන හිතාගෙන ඉන්න විදිය හරි කියන මතයේ ඉඳගෙන ඉන්න තාක්කල් අපිට අතෑරීම කියන එක කරන්න අමාරුයි. අප භෞතික වශයෙන් දේවල් අතාරී නමුත් අර දෘෂ්ටියක් බැඳගෙන තමයි අතාරෙන්නේ. දැන් විතර මානෙ කියන පැත්ත ගැන මතක් කරා මානෙ කියන්නේ තමන් අනිත් අයට වඩා උසස් කියලා දෘෂ්ටිය. ඉතින් ඒක ඇතුළතදී මේ විචලිතී කියන්නේ නමුත් යම් කිසි අපි තියනවා view ශක්තිමත් නැත්නම් හැඟීම. තමන් අනිත් වඩා උසයි කියන හැඟීම. දෘෂ්ටි කියන ප්‍රශ්නත් හැඟීම කියන එක කියන හොඳයි කියලා හිතන මොකද විචී කියලා වෙනම චෛත්‍යයක් නේද? ඒක අත්හරින්න බැරි නම් ඒකත් අනිත්‍ය බව දැනගෙන ඒකත් අද පුරුගාන අපිට සංස්කෘති වශයෙන්වත් අනිත්‍ය කියලා හිතා ගන්න පුළුවන් දේ අපි අද මේ විදියට කාලතුනේ කියලා පුළුවන්. ඊටපස්සේ චෙක් ලිස්ට් එකක් ගන්න බැරි වෙනකොට මේ වෙන අනිත්‍යකුත් කියන නඩුගාන ඒක සංස්කෘති වශයෙන් සිද්ධ වෙන ජීවිතයේ තියෙන අනිත්‍ය හරි පැවතීමේ තියෙන අනිත්‍ය හරි මෙනෙහි කරලා අපිට ඒ දෘෂ්ටිය දැන ගන්න පුළුවන් නම් ඒ මානෙ අත්හැර ගන්න පුළුවන් නම් මම හිතනවා අපිට අපි කරන දේ දන්තීමකින් හෝ වෙනත් දෙයකින් හරි බයක් ඇති කරගන්න නැතුව මානයක් ඇති කරගන්න නැතුව ඒ පැත්තට බලන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි මම හිතන්නේ අලුත් මානසික කෝමාසිය හරි ආශිර්වාද මාත්‍යානික මෛත්‍රී සාගත සිත කියන එක. ඇත්තටම මෛත්‍රී සාගත සිත අපිට වර්ධනය කරන්න වර්ධනය කරන්න අනිත් සියලුම කෙලෙස් ඈත් වීමක් වගේ දෙයක් වෙනම උතර අනිත් කෙලෙස්වලට එන්නේ ඉඩක් වෙන්නේ මෛත්‍රිය වෙනවා කියන්නේ කුසල චෛතසිකයක්. ඒක මෛත්‍රිය කියලා කියන්නේ ඇත්තටම අද්වේෂ චෛතසිකය. එතකොට ඒක නිසා අපේ හිතේ තියෙන කෙලෙස් අඩු වෙනවා කියන්නේ. අපි දැන් මොකක් කරලා දැන් ඥාතීන්ට දෙනවා කියන තැනත් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන එක මංගල කරන්නේ. ඥාති ආනන්ද සංගතෝ. එතකොට ඒක අපේ කළ යුතු යුතුකම් හැටියට කළ යුතු දෙයක් ඒක මම දන්නවා. ඉතින් ඒ විදිහට බලනකොට අපිට අර මෛත්‍රී සහගත හිතෙන් යම් කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් අර මානය එහෙමත් නැත්නම් වෙන දෘෂ්ටි අතුම් වෙන එක අඩු වෙනවා කියලා හිතනවා අපිට තමයි යුතුකමක් ඇටියට උදව්වක් ඇටියට මෛත්‍රී සහගත හිතෙන් කරන්න පුළුවන් කියන හැඟීමක් ඉස්සෙල්ල අපි ගොඩාක් පරාසයන් ගැන කතා කරා. අන්තිමට අපි එන්නේ අතන මේ සිතේ තියෙන කෙලෙස් ගැනම බලලා ඒ කෙලෙස් අඩු වෙන්නේ කොයි ආකාරයකද කියලා එතන ඒ අවශ්‍ය කරන කුසල චෛතසික කියන්නේ නැත්නම් කුසල ගති ගුණ ඇති කර ගැනීම තමයි අපිට කර යුත්තේ මත්තර අපි ඔක්කොම ඒ වාගේ තමයි ඉන්නේ. ඒකම තමයි සම්මා සංකල්පය වෙන්නේ. ඒ සම්මා සංකල්පය හරහා තමයි අපි මේ මාතෘකාව ගමන් කරන්නේ නේද මාතෘකාව ආර්යසං මාර්ගික ගමන් කරන බව තමයි හිතා ගන්න පුළුවන්. තෙරසන යන දුවන්නේ බොහොම පිං බොහොම බොහොම කාරණාවන් සියල්ල තුමා අපි විටින් සාකච්ඡා කරපු දේවල් නැවතත් මේ සාකච්ඡා මණ්ඩපයට ගෙනාවා බොහොම පිං මේ මම ජයන්ත මහත්මයාට මොහොත සෙමති මහත්මයාට වුණා දැන් ජයන්ත මහත්මයා හරි මේ සෞතු කෙනෙක් නේ සෙමති මහත්මයා බලන්නකො එයා ඉද්දන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථයේ කරගන්නවා කියලා කිව්වන්නේ දේවල්. එයා හිතන එකම තමයි හරි කියලා හිතනවා කියලා කිව්වා. බලන්න කොච්චර නරක කෙනෙක්ද. මොකද ඒ ගැන හිතන්නේ? ඇත්තටම ඉදම් සත්‍යම නිවෙත කායගන්ති කියනට එතුමා මතක් කරනකොට මටත් ඒක ඔළුවට ආවා. මේක මේ මොකද ඔබ මොකද ඔබ ඔබතුමගේ ඔබතුමගේ ඔළුවට ආවේ කොච්චර නරක කෙනෙක් කියලාද? මේ ඒ වගේම මේ විද්‍යන්ත මහත්තයා සඳහන් කරා මාන්‍ය ගැනත් මට ඒ වෙලාවේ ඔළුවට ආවේ මේක උද්දම්භාග්‍ය සංයෝජනයක් නේද? චෛතසිකයක් නේද? අනාගාමී මහන්සිය කෙනෙක් දක්වාම මේ මාන්‍ය කියන එක යම් ප්‍රමාණයකින් පවතිනවා නේද කියන අදහසක් ආවා. ශ්‍රීමති මහත්මිය තත්පරයක් දෙන්න මට ශ්‍රීමති මහත්මිය තත්පරයක් දෙන්න. මේ සපදින මම අර විහිළුවට වගේ අර ප්‍රශ්නේ විහිළු ආකාරයට ඇහුවට මානෙට යන ඉස්සෙල්ලා අපි එතන ඒක ක්‍රියාවක් මම විහිළුවට වගේ ඇහුවේ යමක් ඉස්මතු කරගන්න මම අතරම මම සමායෙන් මම ආයෙ එතනට එනවා නේද මොකද අර නැත්නම් අපි හැමතැනම යනවා වගේ නිසා මේ ජයන්ත මහත්මයා මේ මම ඔබතුමාට වහන්නම් ඔබතුමා හරි නරක කෙනෙක්නේ මේ ඉදන් සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථයක් ගැන කිව්වා ඔබතුමා ඒක තමයි ඒ දෙයමයි හරි කියලා ගන්නවා කියලා කිව්වනේ මම. ඇයි එච්චර එච්චර ධර්මෙන් දන්න මොකද ඔයා එහෙම කරන්නේ? ඇත්තටම එතන ඒකම ඒ කියන්නේ අපි කිව්වේ යම් කිසි එම් ප්‍රබල දෘෂ්ටි කියන්නේ ඒ කියන්නේ තමා හරි කියන දෘෂ්ටි ඉන්නකොට හරිම අමාරුයි කෙනෙකුට හැදෙනවා. ඒ කියන්නේ දැන් මම ගත්තොත් දැන් මම ඉන්නවනම් මම හැම වෙලාවෙම හරි කියන දෘෂ්ටියක මගේ අතින් වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන එක තමයි හරි. මගේ මතය තමයි හරි කියලා දැඩි දෘෂ්ටියක එහෙමත් නැත්නම් දැඩි සිතකින් ඉන්නකොට ඒක තමයි සම්බය. සම්බය කියලා කියන්නේ ඒකදම සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ හෙලවෙන්නේ නැහැ කිසිම අර මේ ෆ්ලෙක්සිබිලිටි ගතියක් නැහැ. වෙන කෙනෙක් කියන දෙයක් හරිද වැරදිද කියලා හිතන්නවත් මගේ හිතේට දෙන්නේ නැහැ. මොකද ඒ තරම් ප්‍රබලව දෘෂ්ටියක් වැඩ කරනවා මම මම හරි කියලා. මම කියන එක හරි මගේ අදහස් හරි මගේ චර්යාව හරි මගේ පැවැත්ම හරි කියන ලොකු මම කියන පුද්ගලයාවට ඉතිච්ච ලොකු මේ ප්‍රතිරූපයක් මම හරි තමයි හරි ඉතින් ඇයි ඇයි ඔයා එහෙම හිතන්නේ ඇයි ඔයා එහෙම හිතන්නේ ඒක ඒක හිතන්නේ මෙහෙම ඒක හිතනවා කියන්නේ මේ පෞද්ගලිකව මම ගැන කියන්නේ නමුත් කෙනෙක් නෑ නෑ නෑ මම ඔයා නෑ නෑ නෑ නෑ සමාන ජයන්ත මහත්තයා සමාන හොඳේ තරහ වෙන්න එපා මේ මම ඔයාගෙන මහන්නේ ඇයි ඔයා එහෙම හිතන්නේ නෑ මම ගමන් දන්නවා මෙතන ඉන්න කල්යනා මිත්‍රෙන්ට දැන් පුදුම හිතන ඇති මම මේ මනුස්සයා පුදුමනේ ඉන්නේ සාකච්ඡා මේ වෙනවා එක එකනා ටාගට් කරගන්නවා කියලා නමුත් එහෙම එහෙම එහෙම ඉතලන් හිතුවට කමක් නෑ නමුත් මගේ අර්ථයක් ඇතුව මම අහන්නේ ඇයි එහෙම හිතන්නේ ඒ ඒක තමයි ඇත්තටම එතන දැන් අර සිමරි මහත්මයා පතු කරා තමා අනුන්ගෙන් බැහැර වූ විශේෂ පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙනවා. ඒක තමයි ඇත්තම ඔය ජීවම අවස්ථාවට නැත්නම් ඔය සම්භාව්‍ය සංකල්පින කියන යනකම් යන්නේ මේ අනුන්ගෙන් තමන් වෙනස් කියන එක තමයි මූලිකම තියෙන්නේ. ඒකවල අනුන්ගෙන් තමන් වෙනස් වුණාට පස්සේ ඊට පස්සේ ඔය තමා වටේට හදාගන්නව පවුලක්. සමාජීය ආරක්ෂාවට නැත්නම් තමා වෙලින් වචෙන් හෝ ඒ ඒ ආකාරයෙන් සමාන වචන පොරක් හදාලා අපි හැමෝම කියන එක දැන් හුඟක් වෙලාවට තම් කියන්නේ කොවිදයක් වුණා අනුන් පාවල දීන හැටි සමාදේ ඒ ඒ ඒ අදහස් තමයි ඇති වෙන්නේ ඒකෝ මේ සමාහින් කෙනාට නිවැරදිව බදගත්තා. ඒ ඇත්තම අපි ඔක ධර්මයේ හැටියට සඳහන් කරනවා දෘෂ්ටි අපේ සක්කාය දෘෂ්ටි. ඒක හින්දා තමයි අපිට ඔය සත්‍ය ඇති වෙන්නේ. ඒකම හේතුව හින්දා තමයි අපි දැඩි මතවලට යන්නේ. මොකද මේ තමන්ගේ කියලා මේ තමන්ගේ කියලා මේ ගන්න පංච ප්‍රධානස්කයෙන් තමන්ගේ කරගන්න. මගේ සිතුවි, මගේ වේදනාව, මගේ කය, මගේ රූපය, මම. ඒක කොහොම තමන් වටේ තියෙන දේවල් තමයි මගේ සිත ඔය ආකාරයෙන් තමන් හදාගත්ත ප්‍රතිරූප පවුරු වලල්ල කැඩෙනවට විඳිනවට දෙන තමයි. තමයි සංඛාරය. ඒක ඒ නිසා තමයි මේ විදිහට සලකන්නේ. නමුත් ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න මොකද වෙන්නේ තමන්ගේ මනස සියුම් වෙලා මේ දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් ගන්නකොට තේරෙනවා මම මේක අල්ල ගන්න අල්ල ගන්න මට දුක එනවා. මගේ දෘෂ්ටි අල්ලගන්න අල්ලගන්න මට දුකක් නිසා සැපක් එන්නේ නැහැ කියන තත්ත්වේ ඇති වෙනවා. මට එතකොට අනුන්ගේ දේවල් වල ඉවසීමක් නැහැ. අනුන්ගේ දේවල් පිළිගැනීමක් නැහැ. يعني අවවාදයක් දුන්නත් කෙනෙක් පිළිගන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයන්ද බුදුහාමුදුරන් පවත්වා තිබෙන අවවාදයක් දෙන කෙනෙකුට පිළිගන්න බැන්නා අවවාද කරන්න යන්න එපා කියලා. අපිට මතක් වෙනවා චාන්න ස්වාමීන් වහන්සේගේ කතාව. ඒ වගේ මේ මේ දෘෂ්ටි ඇතුළත පස්සේ හැම වෙලාවෙම නියුරයි. ඒක නොපවැත්වීම තමයි අපි ඔය මේ ධම්මානුපස්සනාව වගේ දේවල් වලට පෙරමෙන්න කියලා කියන්නේ ධර්මයන් දැකලා විවෘත වෙන්න, විවෘත මනසක් හදාගන්න, හොඳ දේ ගන්න, නරක දේ බැහැර කරන්න කියන එක තමයි සාමාන්‍යයෙන් අපි ඒකම තමයි උපදාව කියලා කියන්නේ ඒක තමයි ඉතින් අනේ තේරුවන් සරණ ජයන්ත මහත්තයා මම දන්නවා ඔබතුමා ඒ ඔබතුමා ජයන්ත මහත්තයාමයි බොහොම සමීප සාකච්ඡා මෙහෙවන සම්බන්ධ වෙන නිසා මම මම එතුමා සබ්ජෙක්ට් එක කරලා ප්‍රශ්න ඇහුවේ මම එතුමා ඒක වරදවා තේරුම් ගන්න නැති බව මම දන්නවා මේ මම එහෙම ඇහුවේම ඒ හේතුවෙන්ද මොකද මේ අපි සියල්ල තුලම සිදුවෙන ක්‍රියාදාමයක්නේ අපිට මේ වෙන්නේ අපි ඒක මේ පොදු කරලා ධර්මතාවයන් හැටියට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ සත්වයාට මේ දෙවෙනවා කියලා මේ මට්ටමට Taman දුරස්ත කරගෙන කතා කරන්නත් පුළුවන්. නමුත් මේක මේ තමා බවටමපත් කරගෙන කතා කරන්න පුළුවන්. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒකට තමාට මේක තේරුම් ගන්න ටිකක් ලේසි වෙන නිසා දැන් මේ අර මේ සියල්ලම මම කරන්නා වූ සියල්ල නිවැරදි. එහෙම නැත්නම් මේ තමයි නිවැරදිමයි කියන දේ නෙවෙයි. දැන් සත්‍යාවිනේස කායගන්තය කියලා කියන්නේ කායගන්ත හතරක් ගැන කතා කරනකොට ඉතින් ඒ ඒ ඒ අපි කරන්නා වූ හැමදේම මම කරන්නා වූ අපි කිසිසේත් මම කරන්නා වූ දේවල් නිවර්දි මම වචනයක් කියනවා නම් ඒ දේ නිවර්දි මම මේ දේ විදිහට මේ දේ කටයුතු කරනවා ඒකේ ඒක තමයි හරි එහෙම තමයි මේක කෙරෙන්න ඕනේ මම මහා ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා බොරුවක් කියනවා මේ අද මං වැඩට ආවේ නැත්තේ මේ මේ අපේ අම්මා සෙනෙක් වෙලා එහෙම නැත්නම් ළමයෙක් අසෙනෙක් වෙලා ළමයෙක්ගේ වැඩක් ඉස්පිත කියලා ගිහිල්ලා කියනවා ඔෆිස් එකට බොරුවක් ඒක හරි එහෙම කියන එක හරි එහෙම නැතු වෙන කියන්න විදියක් නෑ ඒක වෙන විදියක් කිව්වොත් ඒක වෙන ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ආගම කියන එක තමයි හරි. ඒකමයි හරි. ඉතින් ওই විදියට ඒකමයි හරි කියලා හිතලා තමයි අපි හැමදේම කරන්නේ. අපි හැමදේම කරන්නේ ඒකමයි. වැඩ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ ඇවිල්ලා එනවා මහන්සි වෙලා මහන්සිලා එන්නේ. අය ආවන් පස්සේ තේ එකක් බීලා මේ කකුල් දෙකවල තියාගෙන ටෙලිවිෂන් එක ඉස්සරහට චිත්‍රපටයක් දාගෙන බලනවා. ඉතින් ඒක හරි එහෙම කරන එක. මොකද වැඩ ඇවිල්ලා ආවේ උදේ මුළු දවසක් තිස්සේ මහන්සි වෙලා ආවේ මහන්සි දැන් මට. මේ වෙලාවේ භාවනා කරන්න හරි මේ මේ බණහන් හරි වෙලාවක් නෙමෙයි. ටෙලිවිෂන් නිදහසේ ඉන්න වෙලාව ටෙලිවිෂන් එකක් බලනවා මම. ඉතින් ඒක හරි එහෙම කරන එක. <laughs> තේරෙනවද මම කියන්නේ? ඉතින් ඕක තමයි අපි මිනිස්සයා සත්‍යය හිතන්නේ. මේ කරන දේ හරි. කරන දේ හරි බොරු කිව්වත් හරි. දෙප ගිහිල්ලා මාංශයට ගිහිල්ලා පබ් එකකට ගිහිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් දානවා. බිය දෙකක් බොනවා. ඇල්කොහොල් ටිකක් බොනවා. ඒක හරිනේ මාංශය වෙලා ඉන්නේ මෙයානේ. ඉතින් ඒ වගේ. ඉතින් ඒ වගේ මේ ඒක තමයි මේ දැන් සත්‍යාවිනේශ කාර්යගන්ත කියන්නේ මේක ඒ ඒ දේ හරිය කියලා අරගෙන ඒ ඔස්සේ සංස්කාරයන් ගොඩක් කරනවා ඒ සංස්කාරයන් පුණ්‍ය අபிසංස්කාර වෙන්න පුළුවන් අපුණ්‍ය අபிසංස්කාර වෙන්න පුළුවන් මොන විදිහ හරි සංස්කාර වෙන්න පුළුවන් කාය වචී චිත්ත මන ඕන විදියක් ඒ කරන දේ හරි ඒක තමයි සත්‍යයේ ලක්ෂණය ඒක තමයි අපි තුල තියෙන ලක්ෂණය ඒක අපි තුල තියෙන දේ ඒක තමයි මා තුල තියෙන දේ ඉතින් මා තේමයි ඒක තමයි මම හිතන්නේ එතකොට එහෙමනම් ඇයි මම මෙහෙම කරන්නේ කියන කාරණාවනේ මම හොයන්නේ ඇයි මම මෙහෙම කරන්නේ ඒකට ජයන්ත මහත්තයා බොහොම ලස්සනට එක්ස්ප්ලেইন කරා ශ්‍රීමති මහත්මිය දෙන්නට ගේන්න අපි හැදුවා මම එතුමියට දැන් යමු වෙනවා මේ ඒ ඇයි එහෙම කරන්න හදන්නේ අර අනත්තා වූ දේ අත්තා කියලා අරගෙන ඉවරයි. එතකොට ඒ ගත්ත ගමන් ඒ එහෙම ගත්ත ගමන් අර ද්විතිය ආශ්‍රවය ඒ ඒ අනත්තා වූ දේ අත්තා කියලා ගත්තේ සංඥාවක්නේ. ඒ සංඥාව ඇති වෙච්ච ගමන් ඒකේ පසු සංඥාවක් විදිහට ද්විතිය ආශ්‍රවය ඇති වෙලා ඉවරයි. එතකොට ඒ ද්විතිය ආශ්‍රවයක් එහෙම ඇති වුණාම ඊගාවට ඒ උපකාරයෙන් මොකද වෙන්නේ අපි ඒ දේ දිගටම පවත්වා ගන්න පුළුවන් කියලා එහෙම නැත්නම් අර බොරුවක් කියලා හරි මට දිගටම ඉන්න පුළුවන් එහෙම නැත්නම් මම මේ මහන්සි අරගෙන ගිල්ල ඩ්‍රින්ක් එකක් දාලා හරි ඊට පස්සේ මේ මේ මවගේ පැවැත්ම දිගටම පවත්වා පුළුවන්. ඒ විදිහට මේ නිත්‍ය தත්ත්වයට යනවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා ඒ නිත්‍ය සංඥාව විපල්ලාසයත් උතර කරගන්න. එහෙනම් ඒකේ පසු සංඥාව හැටියට මොකද්ද වෙන්නේ? එහෙනම් අවිද්‍යා ආශ්‍රයයක් ඇති වෙනවා නේ. ඒ එතකොට ඒ ඒ ක්‍රියාදාමයක් එතන සම්පූර්ණ ක්‍රියාදාමයක් කෙනෙකුට උපකාර කරගෙන සිද්ධ වෙන්නේ ඇත්තටම මානේ කියන අර මිනී ක්‍රියාව හේතුවෙන් මම ඒ කියන්නේ මිනීමේ ස්වරූපයක් මිනීමේ ස්වරූපයක් ඒක පැත්තකින් බැලුවොත් අනිත් පැත්තෙන් බැලුවොත් අර තමන්ගේ ඇත්තව කිසියම් ආකාරයක උසාතෙබීමේ ගතියක් තීන ඒ චිත්ත ලක්ෂණය නිසාවෙම තමයි ඒ යම් කිසි දෙයක් කිසියම් කෙනෙක් මේ අනත්තා කියලා අත්තා කියලා ගත්තද අනත්ත දේ අත්තා කියලා ගත්තාද එතනින් අනිත්‍ය දේ නිත්‍ය කියලා ගත්තේ තත්ත්වයට යනවාද ඒ මානෙ කියන ලක්ෂණය පවතිනවාමයි කියන ධර්මතාවයක් පවතිනවා. ඒ ධර්මතාවයේ තමයි ඔය අපි කතා කරපු කියාදාම ඇතුළේ තියෙන්නේ. එහෙමනම් ශ්‍රීමති මහත්මිය මේ පැත්තට යමු වෙන හැදුවා. මම ඒ නිසා ශ්‍රීමති මහත්මියට යමු වෙනවා ශ්‍රීමති මහත්මිය. ඊළඟට ඇත්තටම ඇත්තටම දලස් මහත්මයා මේ සියලුම විස්තර හැම දෙයක්ම වැදගත් දැක්ක මහත්මයා එතකොට මම දැන් දැන් තමයි පැහැදිලි කිරීම කරගෙන යනකොට මට මම හිත හිත හිටියේ දැන් අපි ගන්නා සංඥාවක් අසුබදේ සුබයි කියලා ගන්න. දුක්දේ සුඛයි කියලා ගන්න. අනාත්ම දේවල් ආත්මයක් වෙනවා කියලා ගන්න. ඉතින් මේ වගේ විපල්ලාස දිගේ එනකොට අපිට හිතෙන්නේ අනිත්‍ය දේ නිත්‍යයි කියලා මේක පවත්වාගෙන යන්න. එතකොට මේ මේ නිත්‍ය සංඥාව ඊට පස්සේ චිත්තයක් විදිහට හිතින් විතරම ඒක ගැන අයෝනිසෝ මනසිකාරයෙන් සිත යදවීම නිසා ඊට පස්සේ ඔක දෘෂ්ටි විපල්ලාසයක් වඩටපත් වෙනවා. දැන් මේ හතර ආකාරයට තියෙන විපල්ලාස 12 ආකාරයක් වඩටපත් වෙනවා අයෝනිසෝ මනසිකාරය අසතිය අවිද්‍යාව වගේ දේවල් නිසා. ඉතින් ඒ අන්නේ එතන තමයි අපි මේ එතන තමයි මේ වැදගත් වෙන දැන් ඉදාපච්චාභිනේත කායිකන්තේ වගේ හිතට එතකොට එන්න හේතු වෙන්නේ ඒ සංඥා විපල්ලාස දැඩි ලෙස හිතට ගැනීම නිසා. ඉතින් ඒ ඒක මං ඒ කියන්නේ සෑහෙන දුරට ධර්ම මාර්ගයේ ගිහිල්ලා කෙලෙස් ප්‍රහාණය කරන තැන්වලට තත්යකට යන තැන දක්වා මේ ධර්මයන් පවතිනවා. විශේෂයෙන්ම දැන් අපි නොයෙකුත් යුතුයකම් වගකීම් ආදී දේවල් ඉෂ්ට කරන්න ගියාම අපිට යම් යම් දේවල් පැත්තක් අතහැරලා යම් යම් දේවල් වලට යෙදෙන්න වෙනවා. ඇත්තටම දැන් අර මේ දලත් මාත්‍ය පැහැදිලි කරා වගේ දැන් අර රළු රළු මට්ටමේ පාප කර්ම කරනවා අඩුයි කියලා හිතන්න පුළුවන්. දැන් ඔෆිස් එකකින් උනත් මේ මේවා ගත්තට කමක් නැහැ. මේවා කාගේවත් ඒවන්නේ ආණ්ඩු ඒවන්නේ කියලා මේ ෆයිල් එකක් මේ මාක්ෂීට් එකක් වගේ ගේන දෙයක්වත් කරන්න දැන් තියෙනවා ටිකක් පසුබට වීමක්. ඉස්සර වගේ ඉස්සර තිබුණ නැති. එතකොට හිතෙනවා අර බුදුජානක දේශනා කරන්නේ අනුමත්තේසු බයදස්සාවි කියලා. එතකොට ඒක අනුමාත් වශයෙන් හරි බය තියෙන එකක් දැකලා ඒවා නැති කරගන්න විදිහට කටයුතු කිරීම තමයි කරන්න ඕනේ. එතකොට ඒකට ප්‍රධාන වශයෙන්ම මේ හිතට එනේන අරමුණ අපි අපිට හිතට එන අරමුණු හැම වෙලෙම බැරි වුණත් ඇති හැම වෙලාවෙම මොකද්ද මේ අරමුණ රාග අරමුණක්ද ද්වේෂ අරමුණක්ද මේ කොයි විදිහේ අරමුණක්ද කියලා අරමුණු ගැන සැලකිල්ලෙන් ඉඳලා යෝනිසෝ මනසිකාරයෙන් ඉඳලා සත්‍යයෙන් ඉඳලා මේ අරමුණු එනේ නේවා මේක Tamanටත් අහිත කරයි අනුන්ටත් අහිත කර පිණිස වෙනවා සංසාරයේ සංසාරයේට වික්‍රීමක් වෙනවා අපායගත වෙන්න සිද්ධ වෙනවා මේ වගේ දේවල් කියලා ඒවා අර මේ අපි ඉගෙනගෙන තියෙන විතක්ක සංසාරේ සූත්‍රය ඒ වගේ යම් කිසි විදිහකින් සතියෙන් ඉන්න පුළුවන් නම් ඕක තමයි විසඳුම කියලා තමයි හිතෙන්නේ. තේරුම් ගන්න. තෙරුවන් සරණයි මහත්මිය බොහොම පිං ඔබතුමිය හිතාමතාම ගියේ නෑ මානේ පැත්තට ඒක හොඳයි අතට මම යෝජනා කරන්න දියන්න එපා කියලා මොකද අපි ලබන සතියේ සාකච්ඡාව තියාගමු ඒ කාරණාව දැන් මම ඉස්සරහට ඉස්මතු කරන්න බැරුණා අපි ලබන සතියේ සාකච්ඡාව අපි යොමු කරගමු මානය ගැන පුළුල් වශයෙන් කතා කරන්න නෙමෙයි අනිත්‍ය වූ සංඥාවක් නිට්ටයයි කියලා ගන්නවා නම් ඒ තුලදී ඒ උපකාර වන චිත්ත උපක්ලේශ මානය ඇතුළු කොහොමද උපකාර වෙන්නේ කියන කාරණාවට ලබන සතියේදී යන්න. ඉතින් අද සාකච්ඡාව අපි ආරම්භක අවස්ථාවේදී නොකරන්දෝ කියලා හිතන තරමට හිතේ කට්ටිය නැති නිසාවෙන් නමුත් අපට උපකාරයක් හැටියට ශ්‍රීමති මහත්මියත් ජයන්ත මහත්මියත් චන්දන මහත්මියත් කුමුද මහත්මිය මල්ලිකා මහත්මිය එකතු වුණා අද සාකච්ඡාවට මගේ ආරාධනාවෙන් ඉතාම කරුණාවෙන් අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් ගෞරවනීය මහින්ද ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ ඉඳලා අපි සම්බන්ධ වුණා. එතුමා උන්වහන්සේට මම හිතන්නේ මම විනාඩි දෙකකවත් කාලයක් දුන්නා කියලා වැඩසටහන පැත්තෙන් 10 10 5 වෙනකන් 10 පස්සට කරගෙන ඉඳලා ඊට පස්සේ තමයි උන්වහන්සේට කතා කරේ. ඉතින් උන්වහන්සේ ඉතාම අනුකම්පාවෙන් අප කෙරෙන අනුකම්පාවෙන් මේ සාකච්ඡාවට අද එකතු වුණා. අපිට බොහෝ හොඳ කාරණාවක් ගණනාවක් ඉස්මතු කළ දුන්නා. ඒ වගේම උන්වහන්සේට කිසියම් ආකාරයක අවබෝධයක් ලැබුණා සාකච්ඡාව යන්නේ කොහේ ආකාරයකද කියලා. ඉතින් හැකි අවස්ථාවල උන්වහන්සේ පෙරත් සම්බන්ධ වුණා සාකච්ඡාවන් වලට. ඉතින් ඉදිරියේදීත් අපි සමග සම්බන්ධ වෙවි. ඉතින් ඒ නිසා අපි ලබන සතියේදී සාකච්ඡාවදී නැවතත් මුණ ගැහෙනවා අර කලින් යෝජනා කරපු මාතෘකාවට යොමු වෙමු මම ඊටාම ගෞරවයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ සාකච්ඡා නිමා කරන්න කියලා ඔබ වහන්සේ කෙටි යෙන් අපිට ඒ සාකච්ඡා නිමා කරන කාලය තුල අපේ ජපානයේ සම්බන්ධන චන්ද්‍රවේරගම මහත්මයාට නිරෝගී සුව ලැබෙන්න ප්‍රාර්ථනාවන් කරන ලෙසත් ගෞරවයෙන් මතක් සිටිනවා. පිරුවන් සරණයි සාරාංශ. ඇත්තම විවිධ අංශවලට ගියා. ඒ ගැන සන්තෝෂයි. ඉන් අපි එකක් තොරගෙන කතා කරනවා. හරි හොඳයි කොයිකටත්. ඉතින් දෙපොඩිම දානේ වගේ ඇතුළට පවා ගියා. කොහොමද මානෙ ගැන පොඩි වචනයක් මම කියන්න කැමති මානෙ හෝ කොමන හොස්සන්නේ ආකාරයෙන් අප මෙන්නීම නැත්නම් දෘෂ්ටි ගැනීම වගේ එකක් දැන් බලන්න පුංචි ධර්මයේ අවුරුදු පොරොත්තුක මාස 6 7 8ක එක්කෙනෙක් මේ මිනුම් කොච්චරනම් ප්‍රාථමිකද කොයිතරම් මේ මං අහවලාගේ පාට බලලා අහවලාගේ හැඩරුව ලොකුකම් බලලා නෙවෙයි මනින්නේ. ඒ දැන් අපි ඒ වගේ ඒවට අනුසර අපි අතීතය ගැන බලලා මනිනවා අනාගතය ගැන බලලා මනිනවා මේ විදිහේ විවිධ පැත්තලින් මනිනවා. ඉතින් ඒක අපි වෙන දවසක කතා කරමු. දැන් ඇත්තම අපි විශ්වයේ කොච්චරනම් ශුද්ධ කෙනෙක්ද කියන එක කොයිතරම්නම් විවිධ සම්බන්ධතා නැතිව ජීවත් වෙන්න බැරි කෙනෙක්ද කියන එක. කොයිතරම්නම් අපි ක්ෂණිකව විනාශයටපත් වෙමින් යන කෙනෙක්ද කියන එක පිළිබඳ අවබෝධය නිරන්තරයෙන් ඇති කර ගනිමින් අපේ හිත කුයි ආකාරයෙන් විවිධ අත්දැකීම් එක්ක ගැටෙන ගැටෙනකොට සම්බන්ධනකට ක්‍රියාත්මක වෙන්නේ කියන එක සොයා ගැනීමේ ක්‍රියාවලියමයි අපි අනුගමනය කළ යුත්තේ ඒ තුළමයි සිටිය යුත්තේ ඒකයි සතිපට්ඨාන වගේ කියන විදිහට ඒවා එක එක එකපත් වෙන්නේ අපි සාමාන්‍ය ජීවිතය ගත්තාම ඉතින් මේ උන්කට සම්බන්ධ විවිධ අංශ කතා කළේ කියන හැම දිනාටම පින් දෙනවා ඒකම අපි විශේෂයෙන් මේ සමිච්ඡාවට අනුකම් දෙනවා ජපානයේ සිටින මහත්මයාගේ රෝගී තත්ත්වය සමනය වෙන්න නිදුක් රෝගී සුවපත්ව ලබන්න මේ මේ කෙරෙහිද අවධානයත් මේ ජීවිත භාගත් අවබෝධයත් ඒ වගේම හැම දෙනාගේම ආශිර්වාදයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාට මම මේ ආශිර්වාදයත් හිතේ සහනය ලබා ගන්නට වාසනාවක් ලැබේවා කියලා. ඉකිනෙක මොහොතක් තුළ හැමපැත්තෙම මොහොතක් තුළම නිරීක්ෂණය කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නවතිනවා. සර්වන් සරණයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. දැන් චන්දන මහත්තයාට අපි වේවා ප්‍රාර්ථනා කරනවා. චන්දන මහත්තයාට දුක් නිරෝගී සුවපත් ඒවා ඉක්මනින් අපෝ ගෙදර ගිහිල්ලා අපේ දස්තාරචාව දෙන්න ඒක ඉක්මනින් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.